තෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ උනච පරං මේ ගිය භික්ඛු යායන් කතා බිසල්ලේ කිතා චේතෝ විවරණ සප්පායා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සෙය්‍යති දං අප්පිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා විරියාරම්භ කතා අසංසග්ග කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා තීති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ නේවාසික උපාසක මාතුරු සම්බන්ධ කරගෙන අපි සතිපතා චාරිත්‍රාක් වශයෙන් බ්‍රහස්පතින්ද දවසේ උදේ වරුවේ විපස්සනා ධර්ම දේශනාවක් සඳහා රැස්වෙන්න එකතු වෙන්න සම්මත කරගෙන තියෙනවා. ඒ අනුව අදත් අපිට බ්‍රහස්පතින්ද දවසක් ධර්ම අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. ඒ ධර්ම දේශනාව සඳහා එකම වගේ පිරිසක් සම්බන්ධ වෙන්න නිසා අපි බොහෝ විට කරන්නේ එක මාතෘකාවක් අරගෙන ධර්ම දේශනා මාලාවක් පවත්වන එකයි. එතකොට අපිට මේ ගන්න මාත්‍රකාවට හොඳට ශක්ති ප්‍රමාණයට ඇතුළට බහ ගන්න වෙලා හම්බ වෙනවා. එතකොට අපි කරගෙන යන භාවනාවටත් අවශ්‍ය අනිකුත් උපදේශ වලටත් ගැළපෙන විදියට මේ මාතෘකාව විකාශනය කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ මූල ධර්මයේ ඉඳගෙන අපි මේ දැනට පවත්වන ලද නැත්නම් දැනට පවත්වාගෙන යනු ලබන ධර්ම දේශනා මාලාවට පොදු මාතෘකාව උනේ සූත්‍ර පිටකයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දකනිකායේ උදාන පාළියට අයිති වටිනා සූත්‍රයක් වෙන මේ ගිය සූත්‍රයයි. ඒ සූත්‍රයේ යෝගාවචර ජීවිතයකට අවශ්‍ය කරන පසුබිම මූල ධර්ම රාශියක් සම්බන්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඒක සූත්‍රයට අහුම්කම් දෙනකොට ප්‍රෝජනයක් නැහැ කියලා අහක දාන්න කිසිම කෙනෙක් නැහැ. කොතනකින් හරි <clears throat> තමන්ගේ භාවනා ජීවිතය පෙළගස්වා ගැනීමට උපදේශ රාශියක් ඒකේ අඩංගු වෙනවා. ඒ මේගිය සූත්‍රයේ ප්‍රධාන වශයෙන් තමන් හිතූ පරිදි පැතූ පරිදි භාවනාව දියුණු වෙන්නේ නැහැ කියලා අදහසක් තියාගෙන ඉන්න යම් යෝගාවචරයෙකුට ඒ තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කර ගැනීම පිණිස සරුවච්චන් ආංශේ විසින් දෙන උපදේශ පහක් සඳහන් වෙනවා. ඒක සඳහන් වෙන්නේ කෙටියෙන් මේ සූත්‍රය අපි ගිය පාර දේශනා මුලිමුත් ටිකක් විස්තර සහිතව සඳහන් කරගත්ත විදිහට අපරිපක්ඛාය මේ ගිය චේතෝ විමුක්තිය පරිපක්ඛාය සංවත්තති කියන ඉදිරිපත් කිරීම මත මේ ගිය යම් කිසි කෙනෙකුගේ තාමත් මුහුකුරවාගේ නැති දියුණු කරවාගත්තේ නැති, පැසවාගත්තේ නැති චේතෝ විමුක්තියක් තියනවාද? ඒ කියන්නේ හොඳ පිං ඇති කෙනෙක් තාම ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ. අන්න එවැනි කෙනාගේ ඒ චේතෝ විමුක්තිය තමයි බලාපොරොත්තු වෙන්නේ චිත්ත සමතය නැත්නම් නිරෝධය මුකුරවා ගැනීම සඳහා. මෝරවා ගැනීම සඳහා කරුණු පහක් මට මතක් වෙනවා කියලායි සරුවචනාංශේ මේ සූත්‍රය ආරම්භ කරන්නේ. ඒකේ පළවෙනි කාරණාව සඳහන් කරලා තියෙන එකට සුදුසු කල්යාණ මිත්‍ර ඇසුර. අපි ඒකට සෑහෙන වෙලාවක් මේ වෙනකොට අරගෙන තියෙනවා. මේ සූත්‍රයේ මුල් මුල් දේශනාවල අරගෙන තියෙනවා අද අපි ඉන්නේ දේශනා වශයෙන් කියනවා 16 වෙනි දේශනාවේ දෙවෙනි එක තමයි ඒ කල්යාණ මිත්‍ර අසුර ලැබුණාට පස්සේ ඒකට සුදුසු සප්පාය පරිසරය ඊගාවට තුන්වෙනි එක බොහොම විස්තර වශයෙන් සඳහන් වෙනවා සඳහන් කරන්න ඕනයි කියලා මටත් හිතුණා ඒක තමයි මේ දවස්වල කෙරෙන්නේ මේ කල යුතු කතා සහ නොකල යුතු කතා ඒක දිගේ ගොඩාක් විස්තර වෙනවා අපි කියනවනම් ඒ කල්යාණ මිත්‍ය අසුර වගේ මුල් මුල් දේවල් කායික හැසිරීම වලට සම්බන්ධ වුණා වගේ මේක වාචසික වචීද්්වාරයට සම්බන්ධ දේවල් අපි හිතනාට වැඩිය බොහොම තදින් බලපානවා භාවනාව ඒ නුසුදුසු කතා කිරීම හෝ නුසුදුසු කතා ඇසීමේ යම්තාක් නරකක් සිද්ධ වෙනවද ඒ වාගෙම තමයි සුදුසු කතාවක් කිරීමෙන් සහ සුදුසු කතාවක් ඇසීමෙන් ඒ වාගෙම හොඳ පැත්තට යනවා. ඉතින් මේක අර රටවටකට වැරබැඳත් කටවටකට වැටබඳින්න බෑ කියෝ වගේ කායික හැසිරීමට වඩා යෝගාවචරය සෑහෙන වෙහෙසකටපත් වෙන්න වෙනවා මේ වචනේ හසුරුවා ගැනීමදී. අන්න ඒකේ ඒ හසුරුවා ගැනීමට අදාළ පසුබිම අදාළ මේ බයලජ්‍ය දෙක අදාළ සංවරය මේ දස කතා වස්තු වලින් ਸਰවචනාසි ඔප්නම් කරනවා. ඉන්නේ දස කතා වස්තු ඒ කියන්නේ කල යුතු යෝගාවචර ගැළපෙන යම් කතා ස්වභාවයක් තියෙනවද සල්ලාපයක් තියෙනවද ඒක මතු කර ගැනීමටයි ਸਰවචනාංශ මේ මේකේ සූත්‍රයේ තුන්වෙනි කාරණේ මිඩංගු කරලා තියෙන්නේ ඒකයි අපි අද දවසේ මාතුකා වශයෙන් ඉදිරියට ගත්තේ. ඒකෙදී තියෙන්නේ පුනච පරම්භික්කවේ පුනච පරම්මේ කිය භික්කවේ යායන් කතා අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පාය. යම් කිසි කතාවක් තියෙනවා නම් මේ සල්ලේඛණය පිණිස කෙලස් කපා හැරීම පිණිස චේතෝ විවරණ සප්පාය. Taman කවුද කියලා චරිතය මොකද්ද කියලා වටහා ගන්නට අන්න එවැනි කතා කරන්නයි කිය. එවැනි කතාවල ලකුණු මේ කතාවක් හෙරෙනවා නම් අපි කියන වචී සංවරය කියලා. ඒකට කියනවා ඒක ඒකාන්තෙන් නිබ්බිදාවට යොමු කරනවා. ඒකාන්තෙන් විරාගයට. නිබ්බිදාව කියන්නේ නිවීමයි. විරාගය කියලා කියන්නේ රාග සමනයයි. නිරෝධයයි. එහෙම නැත්නම් නිරෝධ වීමට යොමු කරනවා. උපසමාය ශාන්ත කරනවා. අභිඥාය අතිරේක විශේෂ ඥාන විශිෂ්ට ඥාන පහල කිරීමට හේතු වෙනවා. සම්බෝධාය අවදි භාවයක් බුද්ධියක් ප්‍රබුද්ධ භාවයක් හිතේ ඇති කරනවා නිබ්බානාය නිබ්බිදාය කියන පදේම තමයි නැවතත් මෙතන සඳහන් වෙන්නේ සංසිද්ධ වීමකට හේතු වෙනවා අන්න එවැනි කතා 10ක් ਸਰවඥතා ඥාණේ මතු කරවල මෙතන පෙන්නවා. ඒක තමයි අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, වීටි ආරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා 10කට ගොඩනගවන්නේ. මේකට කියන්නේ දස කතා වස්තු කියලා. ඒ තරම මේක ගොඩාක් පාවිච්චි වච වෙච්ච වචනයක්. කළ යුතු කතා 10ක් යෝගාවචරයන්ට භික්ෂුන් වහන්සේලාට ਸਰුවචනාංශය ගෙනහැර පානවා. ඒ දස කතා වස්තු වලින් මේ 16 වෙනි දේශනාව වෙනකොට අපි අද ඒ අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා කියන කොටස් ගෙවම් කරලා මේ පඤ්ඤා කතාවේදී දැන් අපි දේශනා තුන හතරක් ඒ දිගේ දිග ඇරිලා තියෙනවා. මේ භාවනා කරන යෝගාවචරයේගේ පැත්තෙන් බලනකොට මොකද්ද මේ ප්‍රඥාවන්ත කතා නැත්නම් ඥාන කතා කියලා කියනවා පඤ්ඤා කතා කියලා කියනවා. දෙකම එක වචනේ. අන්න ඒක විස්තර කරනකොට මේ සරුවඥ දේශනාවට අටුවා විවරණ සපේන ආචාර්යවරු ගොක් වෙලා ගන්නවා මේ ඥාන කතාව ප්‍රඥා කතාව විස්තර කිරීමට. ඒකෙදින් ඉතින් කාරණා දෙක තුනක් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මේ ප්‍රඥා කතාවට හිත යදවීමෙන් අල්ලා අනම්මනම් අල්ලාප සල්ලාප කතා කරන්න වෙලාවක් නැතු වෙනවා. අපිට කළ යුතු දැනගත යුතු සරුවඥ දේශිත ධර්මය මෙච්චර කොටසක් තියෙනවා. ඒ නිසා ඔය ඉදිනදා කරන තිරස්චාන කතාවලට ගත නොවි ධර්ම කතාවලට යෙදවීමට ආරාධනාවක් මේකේ තියෙනවා. දෙක තමයි එහෙම ආරාධනා පූර්වක හිතක් කුසල ඡන්දයක් ඇති කෙනාට සුත්තමයේ වශයෙන් මේවා ගෙන හැර දැක්වීමටත් සූත්‍රෝලින් නැත්නම් සූත්‍ර පිටකයෙන් විනය පිටකයෙන් ගන්න පුළුවන් දේවල් සේරම සංග්‍රහ කරලා අටුවාචාරින් වහන්සේලා මේ ප්‍රඥා කතා ගෙන හර පාන. ඊට පස්සේ යෝගාවචරයා දැන් භාවනා ජීවිතයක් ගත කරන කෙනෙක් භාවනා මධ්‍යස්ථානට වෙලා එක්ක ආරණ්‍ය ගත වෙලා පැවිදි වෙලා ගත කරන කෙනෙක් අන්න එවැනි කෙනාට මේ අටුවාචාරින් වහන්සේලා සූත්‍ර වලින් උකහාගෙන පෙන්වන්න හදන මේ ඥාන කතා ඔය කියන තාලේ ඇත්තටම ඥාන කතාද නැත්නම් ඇත්තටම කෙනෙකුට ඔය නිබ්බාණය දිහාවට යොමු කරවීමක් කරයිද කියලා තර්ක කරලා බලනවත් ඇති වෙන්න දැනුම් සම්භාරයක් මේකේ තියෙනවා. වෙන විදිහකට කියලා බලනවා නම් අර සූත්‍රමය වශයෙන් ඉදිරිපත් කරන ධර්ම කොටස කිසි තැනක එකිනෙක ගැටෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඇත්තම කියනවා නම් වෙන ආගම් එක්ක ගැටෙන්නෙත් නැහැ. මොනම ගැටීමක්වත් මේක ඇති කරන්නේ නැහැ ලිහිලා මිස. ගැටීමක් ඇති කරනවා නම් ඒක පඤ්ඤා කතා වෙන්නත් බෑ. ඉතින් සහ චින්තාමේ වශයෙන් කල්පනා කරලා බැලුවත් මේ පඤ්ඤා කතාවල බොහොම ගැඹුරක් පේන්න තියෙනවා. ਸਰුවඥ විශයක් හිතලා බල්ලගෙත්තමක් නෙමෙයි, හිතලවන්න කරන කතාවක් නෙමෙයි, නිකං දර්ශනයක් විතරක් නෙමෙයි කියලා චින්තාමේ වශයෙන් බැලුවත් පේනවා. හුඟක්ම මට නම් හිතෙන ඊටත් වඩා වැදගත් වෙන්නේ මේ භාවනා කරන කෙනාට අත්වලක් වෙනවා. මේ ප්‍රඥා කතා බලනකොට මගේ භාවනාව දියුණු වෙන්නේ මේ කියන තාලෙට නැත්නම් අර ගෙදර ඉඳලාගෙන ආපු අදහස් අනුව කල්පනා කර කර ඉන්නවා. එහෙ නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානයේදී මේ කියන තාලෙට ප්‍රඥා කතාවල දිගහැරීමක් වෙනවද කියලා ඒ භාවනා යෝගාවචරයටත් ඒක පෙරහුරුවක් පෙරමගක් වෙනවා. කෙසේ නමුත් නරකක් තියෙනවා. ඒ කියන්නේ ඒක ආදීනවයක් තියෙනවා. මෙව්වා දැන් මේ කාලේ වෙනකොට එළිවීම නිසා හුඟ දෙනෙක් මෙව්වා කල්පනා කර කර අදිෂ්ඨාන කර කර පොලේ කුරුවල් කර ගන්නවා. මේක තියෙන්නේ බේතකට නරකට පාවිච්චි කරලා මේක කටපාඩම් කරන උපදෙස් දෙන්න හදනවා. මේක බොහෝමත්ම සුතේට ගැළපෙන, චින්තාමයට ගැළපෙන දෙයක් නිසා මේක කටපාඩම් කරලා උපදෙස් දෙනකොට ඕනම කෙනෙකුට හිතනවා මෙයා බොහෝම ගැඹුරු දැනුමක් ඇති කෙනෙක් කියලා. ඒ මොකද මේ බුදු දැනුම මේකේ තියෙන්නේ ආචාර්ය මත දැනුම තියෙන්නේ. ඒ නිසා කටපාඩම් කළ ඕන කෙනෙකුට උපදෙස් දෙන්නත් පුළුවන්. දෙක තමයි මේවා කියවලා අහපු කෙනාටත් පඬිතකම්පත් වෙනවා. මතු එළියලා ආ මේවා සේරම මයි ළඟ දැන් තියෙනවා ඉතින් මගේ වැඩේ දැන් හරි කියලා අර මේ මේ ඉස්සෙල්ලා අංගුසන්න පටන් ගන්නවා අන්ධහර පාන්න පටන් ගන්නවා ඒකනම් භයානකයි ඒකෙන් ගියොත් නම් වෙන්නේ මොකද්ද අපි නොහිතනා තාලට තණ්හාමාන දිට්ටි වැඩෙන එකයි අනිත් එක ඒකේ තියෙන භයානකම තමයි යාළුවෙකුටවත් ගොඩ ගන්න බැරි තැනකට වැටෙනවා කිසිම විදියකට පිට බෙහෙත් අහන්න නැති තැනකටපත් වෙනවා. ඒකට අටුවාවම මුල් කාලේ විස්තර කරනවා. බෙහෙසජ්ජ සමුට්ඨිත රෝගෝ විය අතෙකිච්චෝ කියලා. මේවා බෙහෙත් රෝග නැතුව මේ බෙහෙත් පාවිච්චි කරලා බෙහෙතින් හට ගන්න ලෙඩ කියලා જાතියක් වෙන එක මොන විස කර්මයට සනීප කරන්න බෑ. ඒ නිසා එතෙන්දී අපි නිකන් ඕන් නැති මාන්නකාරකම් ගන්න යන නරකයි. හැම වෙලාවෙදිම තමන්ගේ භාවනාව අව탁සීරුවටපත් කරගන්න තමන් විශ්ින් අනුන්ගේ වනෙවෙයි අව탁සීරුවටපත් කරලා මම තාම අදයි පටන් ගත්තේ මම බොහොම ආදුනිකයි නවකෙක් මම ඒ නිසා කොච්චරත් වර්ධින්න පුළුවන් නමුත් වැරදුනාට හදන්න පුළුවන් තත්ත්වය තියෙනවනේ මම ඒ නිසා මේ හදන වෙලාවට නැවත පිළියම් කරන වෙලාවට මේ දැනුම පාවිච්චි කරනවා කියනවා මිස අර තමන් සිංහාම පොටවගත්ත හිවලෙක් වාගේ මේ හැම පොරවගෙන දඟලන්න පටන් අරගත්තොත් අද කාලේ නිස්සරණ වලට එන්න ඕනේ නැහැ. ඊව දැනගන්න එළියට ගියාම දැනගත්තයි. ඒ තරමටම ඥාන කතා. ඒ තරමටම පඤ්ඤා කතා එළියට ගියා. ඉතින් ඒකම තමයි මෙතනත් කෙරෙන්නේ. නිසා මේක ඉක්මබලා ප්‍රමාණී ඉක්මවල පාවිච්චි කරන්න යන්න එපා. තමන් කරන භාවනාවට යම් විදියකට අර කියන විදියට ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන පැත්තට අත්තලක් කරගන්නවා මිස මේ පණින රිලොන්ට ඉනිමම් බැඳීමක් කරගන්න නරකයි. අන්න ඒ අතින් බලනකොට අපි මේ ඥාන කතා මාර්ගයේම දැන් දේශනා තුන හතර පැවැත්තුවා. ඒ දේශනාවලදී අපි සම්බන්ධීකරණයක් ගන්න උත්සාහ කළා. පසු කාලීන අටුවාචාරින් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද මේ 16 විපස්සනා ඥාන. නැත්නම් මේ විපස්සනා ඥාන 16ත් සරුවත්ඥ දේශනාවේ සඳහන් වෙන ඒකට අත්වල දෙන මේ සත්ත්ව විසුද්ධි ක්‍රමයක් සතර සමාන්තරව ගෙන යනවා. ඒකෙදී ඉස්සල්ලාම සඳහන් වෙන සීල විසුද්ධිය මේ වගේ පිරිසකට එච්චර බලපෑම් කරන්න ඕනේ නැහැ. යතෝ තමන්ගේ தત્ත්වය කෝකුතත් සීල විසුද්ධිය අත්‍යවශ්‍ය බව දන්න නිසායි මේ ථේරවාදී භාවනා ක්‍රම මධ්‍යස්ථානකටපත් වෙලා මේ සියලු <clears throat> ඥාතීන්ගේ වස්තු පරිවර්තයෙන් අයින් වෙලා මේ ගත කරා. නිසා සීල විසුද්ධිය හොඳටම පිළිගන්න පිළිසක්. <coughs> දෙවෙනි කාරණාව තමයි ඒක සඳහා සෑහෙන චිත්ත විසුද්ධියක් අවශ්‍යයි. ඒ චිත්ත විසුද්ධිය ගණ්ඩයි අපි කාය දුස්චරිත වචී දුස්චරිත නැති කරගෙන හිතත් අරමුණක නඩත්තු කරමින් හැකිතාක් දුරට පංච නීවරණ ධර්මයන්ගෙන් පරිඋත් ทาน කෙලෙස් වලින් අයින් කරලා ගත කරන්න යන්නේ. අන්නේ චිත්ත විසුද්ධිය එනේන තාලෙට ditthi විසුද්ධි කාංකා විතරණ විසුද්ධි පාර ලේසි. ඉතින් මේ දිට්ඨි විසුද්ධිය තමයි පසුගිය වාර දෙකේ අපි විශේෂයෙන් උත්සාහ කළේ. ඒ දිට්ඨි විසුද්ධියේදී මේ ගිය පාර වෙච්චි කරපු තිකම ගොඩේ භාෂාවෙන් තීර්ණ භාෂාවෙන් කියනවා නම් පාවිච්චි කරනකොට භාවනා මානසිකාරයක් වශයෙන් සෑම චිත්තක්ෂණයකම ඒක එක ගුලියක් එක gediyak එක ඒකකයක් එක අත්දැකීමක් නෙවෙයි ඕනම අත්දැකීමක් අඩු ගානේ දෙකට පලන්න පුළුවන් බව නාම රූප පරිච්ඡේද ඥානින් යෝජනා වෙනවා. මොකද්ද දෙකට පලනවායි කියලා කියන්නේ අපිට එක පැත්තකින් කියකි ආස්වාද ප්‍රස්වාස කිව්වම හුස්ම දෙකට පැලෙනවා. ආස්වාස වාස ප්‍රස්වාස වාරි. සක්මන කියන එක වම දකුණ වශයෙන් දෙකට පලනවායි කියලා ගන්නත් පුළුවන්. උදර චලනය පිම්බීම හැකිලිම වශයෙන් දෙකට බලනවා කියලා ගන්නත් පුළුවන්. නමුත් ඊටත් වඩා ගැඹුරකුයි මෙතන කතා කරන්නේ නාම රූප වශයෙන් දෙකට ගන්න එක. මොකද්ද නාම රූප වශයෙන් දෙකට කඩනවා කියන එක මේ ගියේ පාට තියපු එකමයි මම මේ නැවත මේ වෙන පැත්තකින් පෙන්වන්න හදන්නේ. බහුසුත භාවයේ පිණිස අරමුණ සහ මෙනෙහි කරන හිත. ඕනෙම අරමුණක් හිතට පහළ වෙනකොට මෙනෙහි කළ හැකි ගතියක් තියෙනවා. එතකොට අරමුණ බොහෝ විට කායනුපස්සනාවේදී රූප ධර්මයක් වෙන්නේ. මෙනෙහි කරන හිත නාම ධර්මයක්. ඒ නිසා ආරම්භයේදී නාම රූප පරිච්ඡේද ඥානයේට යොමුවක් පිණිස දිශාවට එළවීමක් පිණිස නැමියාවක් පිණිස යෝගාවචරයට මතක් කරනවා සෑම ආස්වාසයක්ම සෑම ප්‍රස්වාසයක්ම ආනාපානි කරන කෙනෙක් නම් පිම්බීම හැකිලිම කරන කෙනෙක් නම් සෑම පිම්බීමක්ම සෑම හැකිලිමක්ම එහෙම නැත්නම් වම දකුණු වශයෙන් සක්මන් කරන කෙනෙක් නම් වමක්ම දකුණක්ම මෙනෙහි කරමින් කරන්නයි කියලා. එතකොට තමයි තේනවා හුස්ම ගන්න එක වායෝ පොට්ටබ්බ ධාතු රූප ධර්මය ඒක ආස්වාස වශයෙන් මෙනෙහි කරන එක නාම ධර්මයි. ප්‍රස්වාස වාතයත් වායෝ පොට්ටබ්බ ධාතුවයි මෙනෙහි කරන එක නාම ධර්මයි. එතකොට එතන නාම රූප දෙකට කඩන්න පුළුවන්. පිම්බීම හැකිලීමත් පිම්බෙන වාරයක් පාසා වෙනෙහි කරන්න පුළුවන්. එතකොට පිම්බෙන මේ තද වෙන තෙරපෙන ඉදිරියට නැරෙන වායෝ විත්තම්බන ගතිය රූප ලක්ෂණේ. ඒක පිම්බීම වශයෙන් මෙනෙහි කරලා දැනගන්න ගතිය නාම ධර්මයි. හැකිලෙන වෙලාවදී වඩ පස්සට යනවා ගැසි ගැසි යනවා තද වෙනවා වෙහෙස දැනෙනවා වගේ ගති ඔක්කොම රූප ලක්ෂණ. ඒක මේ හැකිලීම වශයෙන් මෙනෙහි කොට දැනගන්න ගතිය. මේකයි හැකිලෙන ගතිය. මේකයි පස්සට යන ගතිය. මේකයි කැඩි කැඩි යන ගතිය කියලා දැනගන්න ගතිය නාම ධර්මය කිව්වට පස්සේ මේ එක අරමුණ කියලා gediyak වශයෙන් ඒකකයක් වශයෙන් ගත්ත අත්දැකීම ක්‍රියාව දෙකට කැඩේ. මෙන්න නාම කොටාස මෙන්න රූප කොටාස. එතකොට මේ රූප කොටාස ආධුනිකයා අහලා හෝ එහෙම නැත්නම් සද්ධා වශයෙන් හෝ පිළිගන්න තියෙනවා මුළු ලෝකෙම සමස්තයක් වඩෙන් පිටු කරලා ගන්නකොට රූප ධර්ම ඔක්කොම පට වියාපෝ තේජෝ කියන හතරට යටයි. මුළු භෞතික විද්‍යාවම ඔච්චරයි. ඒකේ භෞතික විද්‍යාව ගන්නකොට අපිට අටේ පන්තියේදී කියන්නේ ඝන, ද්‍රව, වායු කියලා. ඉතින් ඝන කියන කොටස අපිට නිකන් ඒ විද්‍යාවට සංසන්දනය කරලා බලනවා පඩවි කොටාසය කියලා ගන්න පුළුවන්. ද්‍රව කියන කොටස ආපෝ කොටාසය කියලා ගන්න පුළුවන්. වායෝ කියන කොටාසය වායු කියලාම ගන්න පුළුවන්. ඉතින් දැන් තියෙනවා thermal physics කියලා එකක්. උණුසුම මේ රත් වෙච්චාම ඔය ඉන්ධන යන්ත්‍ර වැඩ කරනකොට ඒකත් භෞතික විද්‍යාවේ අංකයක් ඒක තේජෝ ධාතුවට වෙනවා. එතකොට ඝන ද්‍රව වායු මේ තේජෝ බෝ භෞතික විද්‍යාවෙන් ගිලා තොතෙන්ඩම තමයි අවිලා තියෙන්නේ. සරුවචනාංශෙත් ඕකමයි කිව්වේ. කලින් තිබුණ Hindu වේදයේත් තිබුණේ පට ව්‍යාපෝ තේජෝ වායෝ ආකාශ කියන ආකාශය කියලා කියන්නේ මේ හතර පරිච්ඡේද කරන පට වලින් ආපෝ වෙන් කරලා තියෙන. ආපෝ පට වලින් තේජෝ වෙන් කරලා තියෙන මැද තියෙන හිස්තැනට කියනවා අවකාශය කියලා. අවකාශයේ තමයි මේ පට ව්‍යාපෝ තේජෝ වැඩ කරන්නේ. ඔච්චරයි රූප ධර්ම ගැන දැනගන්න තියෙන්නේ. ඒක නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් ආස්වාද ප්‍රසවාද බිම්බීම හැකිලිම වම දකුණ යනකොට එනකොට කනකොට බොනකොට මෙනෙහි කිරීම කියන නාම ධර්මය කියන කොඩිය දැම්මොත් නාම ධර්මයේ මෙනෙහි කර නාම ධර්මයේ යොදවලා මෙනෙහි කර කර බැලුවොත් උදේ ඉඳලා හැන්ද වෙනකන් වෙන සේරම රූප කොටාස නැත්තම් මේ කායනුපස්සනාව ඔය හතරෙන් තොර වෙන මොකක්වත් දක ගන්න බෑ කියන එකයි නාම රූප පරිච්ඡේද ඥානදී හම්බෙන විශ්වාසය මෙනෙහි කරන්න බැරි දෙයක් හිතට පහළ වෙන්නේ නැහැ. මෙනෙහි කරලා බැලුවොත් ඒකේ ඒ දැනෙන ගති භාව ලක්ෂණ කියලා කියනවා. ඒකට ස්වභාව ලක්ෂණ කියලා කියනවා. ගති කියලා කියනවා. පට ව්‍යාපෝ තේජවල කවදාකවත් මනාපය අනුව වෙනස් වෙන්නෙත් නැහැ. ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙනස් වෙන්නෙත් නැහැ. උතුරු උතුරු දිශාවේ දක්ෂින මේ ද්‍රවය කියලා වෙනස් වෙන්නේ පටවිනම් පටවීම තමයි. එන්නේ ධාරේතිති ධම්මෝ කියන විදිහට මේ පටවි ගතිය පටවි ගතිය දාරනවා. අපි මනාප නිසා නෙමෙයි. ආපෝ ධාතුව ආපෝ ගතිය දරනවා. පිටු කරන ඇකිලෙන ගතිය දරනවා. මේ වැగిරෙන ගතිය සහ පිටු කරන ගතිය. වායෝ ධාතිය කම්පන චංචල ගති දක්වනවා. තේජෝ ධාතු උණුසුම් සිසිල් ගතන ඒවයි දරන්නේ අපේ මන අපිට නෙවෙයි චිත්ත නියාමයක් අනුව. නැත්නම් ලෝක න්‍යාය ධර්මයක් අනුව. ආන් ඒක අනුව බලනකොට උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ කරන නාඩගමේදී රූකඩ නැටුමේදී මේ ඇටසැකිලි නැටවිල්ලේදී දිග්ගටෝම සිටින්නේ හතරමහා ධාතුන් පමණමයි කියලා විශ්වාසයක් එනකොට නාම රූප පරිච්ඡේ ඥානසින් සෑහෙන දියුණුවක්. ඒ කියන්නේ ඉඳගෙන ඉන්නකොට, යනකොට, එනකොට, කනකොට, බොනකොට, සක්මන් කරනකොට හැම වෙලාවෙම මෙනෙහි කොට දැනගන්නා ඥානය මෙහෙවනවා නම් නාම ධර්මයේ මෙහෙවනවා නම් පේන රූපේ තියෙන ওই හතර පමණයි. ඉස්සරලම නම් පේන්නේ කවදාකවත් බල්ල ඉවර කරන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා. හොඳට බලපු කෙනාට පේනවා ඔච්චරමයි තියෙන්නේ. ඔයින් යාට මුකුත් නැහැ. ඕක දැනගන්න ඥානයත් ඔය පටවි දැනගන්න ඥානෙ ආපෝ දැනගන්න ඥානෙ වෙනසකුත් නැහැ. ඔක්කොම ඥානෙ ඥානෙම තමයි. ඒක හොඳ නරක අනම්මනම් ඔළුවට දාගන්න දේවල් පිටින් දාන දේවල්. ඒව දැනගන්න දේ දැනගන්න දේ පමණමයි කියලා දැනගත්තාම මේ තුල ඒ පටවියාපෝ තේජෝ බාහිරේ තියෙන දේවයි ඇතුලේ තියෙන දේවයි අතර කිසිසේත්ම වෙනසක් නැහැ. එහෙමනම් ඒවා දැනගන්න ඥාණයයි මේ රූප ධර්මයි ගැටෙන ගැටුමේදී මට කියලා කළ හැක්කක් මට කියලා ආත්මයක් මට කියලා ශක්තියක් මොකක්වත් ඉතුරුලා නැහැ මේකේ. එනතම් මේ පට ව්‍යාපෝ තේජ වලින් ආස්වාත විදිය හැකි ජීවාත්මයක් පුද්ගලයෙක් එහෙම නැත්නම් සක්කායක් කියලා ගන්න දෙයක් මේකේ නෑ. මේක එහෙම තියෙනවා කියලා බලන්න බැරිකමකුත් නෑ. බලන්න බලන්න මෝඩකම තක්ක తీරකම වැඩෙන එක වෙනම කතාවක්. එහෙම නැති උනායි කියලා මේ ධාතු වල කිසි වෙනසක් නෑ. මේ අපි පිටිපස්සෙන් ළමයා බලන් හිටියේ නෑයි කියලා ධාතු වල හැඩේ ඇඟිල්ලක් නෑ. උදේ දවල් මිගිල් රෑ දානියෙල් කතාවක් ධාතු වල නෑ. බලන හිටියයි කියලා වෙනස් වෙන්නේත් නෑ. දැන් බලන්න බලන්න තීන්දුව වෙන්නේ මොකද්ද? මේක තුල ජීවාත්මයක් නැහැ කියනකොට දෘෂ්ටිය, දිට්ඨි විසුද්ධිය ටික ටික ටික ටික බහිනවා. ඉතින් යෝගාචර ඉස්සලා පරියන්ක විදුණු විනාඩි 5ක් විතර අල්ලනවා. මොනවද අහුවෙන්නේ? හැම හුස්මක්ම පේනවා. යනවා පේනවා එනවා පේනවා යනවා පේනවා ඕක මෙනෙහි කරන මෙනෙහි කර ඉන්නකොට තේරෙනවා ඒක එයාගේ තාලෙට වැඩ කරන්න පටන් ගන්නවා හුස්ම ගන්න යන්නත් එපා පුම්බන්න යන්නත් එපා ආශ්වාස කරන්නත් එපා හයියෙන් හිතලා යන්න පටන් ගත්තාම මේකේ ආරයක් තියෙනවා. කොතන තිබ්බක් ගලක් උඩ තිබ්බක් පිලක් උඩ තිබ්බත් හුස්මේ ආරේ එච්චරම තමයි. ඒක සංසිඳෙට පටන් ගත්තොත් සංසිඳනවා, ඇවිසෙන පටන් ගත්තොත් ඇවිසෙනවා. මෙන්න මේ තුල තියෙන්නේ පටවි ආපෝතේජෝ කියන කායනුපස්සනා කොටසයි. ඒ වගේම මේක දැනගන්නා ඥානයයි කියන නාම රූප දෙක විතරයි කියනකොට ඉස්සල්ලාම දිට්ටි විසුද්ධිය සිද්ධ වෙන්නේ මේක තුල සැප විඳින නේවාසික විධායක ස්වාමී වූ ආත්මයක් නැත. මවාපාන්න නම් පුළුවන්. ඒ මවාපාන්න අනිවාර්යයෙන්ම තණ්හා මාන දෙක තණ්හා දුට්ටි දිට්ටි අවිජ්ජා තණ්හා කියන දේවල් අත්‍යවශ්‍යයි. ඒ මේ ස්වභාවයෙන් සිටින ධාතු මනසිකාර කොටස දැක ගන්නා ගතිය තණ්හා වශයෙන් ඇල්ලුවොත් අවිජ්ජා වශයෙන් පටලවා ගත්තොත් ඉතින් දිගින් දිගට දිගින් දිගට පවතින මමෙක් ඉන්නවා. අර ළඟ ඉන්න කෙනාට වැඩිය සැප බිඳීමේ ආසාවක්, එයා ඉක්මවලා දිනීමේ ආසාවක්, අර දේ නෙවෙයි මේ දේ ලබා ගැනීමේ ආසාවකින් විශාල කලා විවාද දෘෂ්ටි රජාලයක් පහළ වෙනවා. නමුත් හොඳට මේ දෘෂ්ටි බලන කෙනාටම තේරෙන තැන තමයි යම්ම චිත්තක්ෂණයක අරමුණේම හිත තියෙනවා. ඇතුල් වීම පිටවීම පාසා පිම්බීමක් ඇකිලීමක් පාස වමක් දකුණක් පාස ඔය දිට්ටි කිසිම දෙයක් හිතට එන්නේ හිත ඒ චිත්තක්ෂණය නිවන ලබනවා. ඒ චිත්තක්ෂණයේ දෘෂ්ටි වලින් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන වෙලාව විනාඩි 5ක් 10ක් නැත්නම් අපි කියමු තප්පර 5ක් පාව තිබ්බයි කියලා නැගිටට පස්සේ පේනවා මේක ඇතුලේ මේ රුචිකත්වයේ වැඩ කරලා නැහැ. මේක ඇතුලේ චේතනා වැඩ කරලා නැහැ. මේක ඇත්තේ මට අරක වේවා මේක වේවා කියන එක වැඩ කරලා නැහැ. වැඩ කරනවා නම් භාවනාවක් වෙලා නැහැ. භාවනාවක් වෙනවා නම් මේකේ ජීවාත්මයක් නැහැ. අන්න ඒ ටික තප්පර ගන්නට වැටහෙන එක තමයි ওই නාම රූප පරිච්ඡේද ඥානෙදි කියන්නේ. ඒක නිසා ditthi visuddhi නාම රූප පරිච්ඡේද ඥාම ditthi visuddhi කියලා අටුවාචාරින් වස සඳහන් කරනවා. හොඳයි. ඒ ඒ ප්‍රකාශය හොඳයි. යම්ම වැඩපිළිවෙලක නාම රූප දැක්කා නම් ඒ තුල බලන්නෙක් නැහැ. මේක මෙහෙම වේවා කියලා පතන්නෙක් නැහැ. මේ තුලින් ආස්වාදේ ඉල්ලන කෙනෙක් නැහැ. අහවල දේ ප්‍රතික්ෂේප කරන කෙනෙක් නැහැ. ප්‍රතික්ෂේප කෙනෙක් ඉන්නවනම් භාවනාවක් නැහැ. පතන්නෙක් ඉන්නවනම් භාවනාවක් නැහැ. සැප විඳින්නෙක් ඉන්න තාක් භාවනාවක් නැහැ. ආනේ ඒ ටික ඒ කියන සාමාන්‍ය ඒකට එච්චරම කල් ගන්න ඕනේ නෑ මොකද ඒක එච්චරම බරපතල මේ බරපතල විශාල ජයග්‍රහණයක් නෙවෙයි නෙවෙයි කියන්න බෑ දවස් 3-4ක් භාවනා කරනකොට සාමාන්‍ය මානසික ආසානයක් නැති ඕන කෙනෙකුට සීලය පිළිබඳ බරපතල තත්ත්වයක් නැති ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන් ඒ නිසා ඒක සුත්තයක් පමණම නෙවෙයි, චින්තාමේ පමණක් නෙවෙයි අත්දැකිය හැක්කක්. ඒ තාක් තමයි අපි කියන්නේ නාම රූප පරිච්ඡ ඥානෙ. ඒ තාක් අපි කියන එකට දිඨි විසුද්ධිය කියලා. දෘෂ්ටියක් ඇති වෙනවා මේකට ඉබේ යන්න දුන්නොත් ඒ වැඩපිළිවෙලට ආය මොන කොහෙන්වත් කවුරක් අමුක්කු ගහන්න ඕන කමක් නැහැ. ඒකේ නාම රූප වශයෙන් වෙන් කරන්න පුළුවන්. නාම රූප වශයෙන් වෙන් කරනවා නම් රුචිකත්වයක්, රණ්ඩුවක්, තේරිල්ලක්, ප්‍රතික්‍රියා කෙරෙල්ලක් ආශා කරන කෙනෙක් මොකක්වත් නැහැ. ඉතින් මේක අහලා සුතමේ ඥාන බෞද්ධ ඥාන තියෙන කෙනාට ලොකු සතුටක් ඇති වෙනවා. සංසාරේ පුරාගෙන ආපු මේ මේ කෙලෙස් නෙමේ කැපෙන්නේ. මේ සක්කාය දිට්ඨිය නෙමේ චිත්තක්ෂණ වශයෙන් දුරු වෙන්නේ. මේ නිවනනේ මේ තදංග වශයෙන් ලැබෙන්නේ. ඒ කියන්නේ මට භව්‍ය බව තියෙනවා, පින තියෙනවා. මේක දිගට කරගෙන යන්නයි ඕනේ කරන්න කියලා. ඒ අර නාම රූප වශයෙන් දැකපු අරමුණ දැකපු එක නාම රූප වශයෙන් දෙකට කඩාන බලපු එක දිගින් දිගට දිගින් දිගට පවත්නවා නම් ඉස්සරහට ඥාණය තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට කියනවා පච්චේ පරිග්ගා ඥානය කියලා. මේක විස්තර කරන්න පුළුවන් වෙන පැත්තකින්. දැන් මේ ගෙන ආපු මේ ඥාන දෙක. ඒ මොකද ආධුනිකයෙක් අපි කියනවා ආධිකම්මක විපස්සකයෙක් නවකයෙක් අපි එනේන අරමුණ මෙනෙහි කරනවා. පිම්බෙනවා, හැකිලෙනවා, ඇතුල් වෙනවා, පිට වෙනවා, වම, දකුණ, යනවා, එනවා, කනවා, බොනවා කියලා ඒ විදිහට මෙනෙහි කරන්න පටන් අර ගන්නකොට අපි කොහොමඩක්වත් පූර්ණ අප්‍රමාදේ නැහැ. අපි සෑහෙන පමාහිතකින් අසත්‍යමත් හිතකින් පටන් ගන්න නිසා අපි දකින්නේ ඒ වෙනකොටත් මේරිච්ච ඝන බහල වෙච්ච අරමුණක්. කොටිම කියනනම් ආස්වාසය හොඳටම මතුවෙලා හොඳටම සැරට වදින ටික විතරයි අපට පේන්නේ ආදුනිකයට. ඒ නිසා සමහරට ආස්වාද ප්‍රසාර දැනෙන්නේ නැහැ කියලා චෝදනත් කරනවා. ආ එහෙමනම් කියනවා බිම්බීම හැකිලින් බලන්න කියලා. ඒක අහුණක් දැනෙන්නේ නැහැ කියලා ඒ මොකද එයාට තේරෙන්නේ හොඳටම මතුවෙලා ගොරෝසු වෙච්ච අරමුණ පමණයි. අර සියුම් දේවල් දකින තාම සතියක් සමාධියක් පහළ වෙලා නැහැ. බලාපොරොත්තුකුත් නැහැ. ඒක නිසා කියනවා නාම රූප පරිච්ඡේද ඥානීයේදී සංකත ලක්ෂණීය උපාද තితి භංග කියන එකෙන් මෙන්න මේ මැද පවතින අංශය විතරයි පේන්නේ කියලා. උපාදේ පේන්නේ පේනකොට පමණයි. ඒක දැකලා නැහැ. දැන් ඔළුවේ ඉස්සුවාට පස්සේ තමයි පේන්නේ. ඊට පස්සේ ගෙවිලා යන වෙලාවට අල්ලන්න බෑ. ඒක නිසා නාම රූප පරිච්ඡේද ඥානයේදී අපි අල්ලන්නේ අරමුණේ මැද. ඒ කියන්නේ සර්පේ කල්නවා සර්පයාගේ බඳෙන් අල්ලන්නේ. ආඳා යනවනම් ආඳා ඔළුව පණලා කඳෙන් අල්ලන්නේ. ඉති අහුවෙන්නේ නැහැ. මේ අර මොකද සතාගේ මේ වලිගේ මේ ආඳායව වල්පත ගත්තාසේ. ඉතින් හරි අමාරුයි අරමුණේ තියාගෙන රුචියක් නැහැ. ආස්වාස ප්‍රසවාස දිගට පේන්නේ නැහැ. වැලු වල්මනට සද්ද රූප බාධා වලින් බාධා කරනවා. ඉතින් ඔහොම තියදී උත්සාහ කරගෙන කරගෙන කරගෙන ගියොත් මේ මේ මැද දකපු යෝගාවචරයා යම් වෙලාවක ඒක ඇති වෙන කොනත් එක්කම මැද දකින්න එක තමයි පච්චේ පරිග්ගා ඥානෙ පටන් ගන්නකොට පෙන්වන ලකුණ. මුල මැද දෙකම දකින්න තරමට දක්ෂ වෙනකොට මැද දැකලා දැකලා මුල මැද දෙකම දකින්න දක්ෂ වෙනකොට එයාට කියනවා නාම රූප පරිච්ඡේද ඥානෙ පච්චේ පරිග්ගා ඥානෙට ගොඩ වෙන වෙලාව. අපි මේක සාමාන්‍යයෙන් ඉදින්දා ගමේ භාෂාවෙන් කියනවා නම් අපි දන්නේ වෙස් බැන්දාට පස්සේ තමයි වෙස් නටනවා. වෙස් බඳිනව පෙන්වන්නේ. වෙස් බඳින්නේ tire පිටිපස්සේ. අපිට පේන්නේ වෙස් බඳපු මිනිස්සයා පුදුමාකාර මේ අංගපසංග වලින් සකස් වෙච්ච හොඳ අංග සම්පූර්ණ පුරුෂයෙක් ඔළුවටත් බැඳලා පපුවටත් බැඳලා අත්වලට කස්ථානත් මේ දෙපැත්තටත් බැඳලා ඇඳුම් සම්පූර්ණයෙන් හදලා ආවට පස්සේ අමුතුම මිනිහෙක් වාගේ. නමුත් වෙස් බඳිනවා දැක්කොත් පේන්න පටන් අර ගන්නවා. මේ සාමාන්‍ය මිනිසෙන් නාලා කරගන්න නාලා ඇඳුම් ටිකක් අඳින එක විතරයි ඔක තියෙන්නේ කියලා. පච්චේ පරිඥා නාම රූප පරිච්ඡේ ඥානයි කියලා කියන්නේ වෙස් නටනවා බලන එක. පච්චේ පරිග්ගා ඥානෙ කියන වෙස් බඳිනවත් දකිනවා වෙස් නටනවත් දකිනවා. ආස්වාසයේ කවදාකවත් නොදක්ක තරමට ආරම්භයේ පේන්න පටන් ගන්නවා. ලාවට එනකොටම අහුවෙන්න පටන් ගන්නවා. මොකද අර නාම රූප පරිච්ඡේ ඥානියේදී සතිය නැගිටලා තියෙනවා. සමාධිය නැගිටලා තියෙන ඒක නිසා මේ පුද්ගලයාට අරමුණ මතුවේගෙන යනක දකින්න තරම් ස්පාසුවක් තියෙනවා. ඒ නිසා පච්චේ පරිග්ගා ඥානයේදී උපාද තිටි කියන දෙක පේනවා කියලා අටුවාචාරින් වහන්සලා පේන මේක හොඳ අභියෝගයක් යෝගාවචරයක්. මේ විදිහට පරිගමකට යනකොටම මට පේන්නේ ගොරෝසු හරිය සියුම් වේගන යනකොට අරමුණ ඇති වේගන හැටි පේනවා නේද කිව්වහම මේ ඇතිවීම තමයි අර පැවතීමට ස්ථිතිය ලබා දෙන්නේ. පැවතීමට පදනම සකස් කරලා දෙන්නේ. පැවතීම එකනාගේ ලකුණු පෙන්වන්නේ ඇති වෙන ගතියෙන් තමයි. ඒ නිසා ඇති වෙන ගතිය දැකීම අරමුණ නතු කර ගැනීමක් කියලා කියනවා. අරමුණ වශී කර ගැනීමක් කියනවා. ඕනම ලෙඩක ගොන ලෙඩ ගොරෝසු වෙලා රෝග ලක්ෂණ ආවට පස්සේ සනීප කරන්න අමාරු වුණාට ලෙඩේ මතුවෙනවා දකින්නට ඕන ලෙඩක් සනීප කරතේ. නමුත් වෙලා තියෙන්නේ අපේ තියෙන ගොරෝසු හිතට රෝග ලක්ෂණ තුනී වෙලාවේදී පේන්න ගණන් ගන්නෑ. හොඳට ඕම කන බහල වෙච්චාම ඉතින් ඔපරේෂන් කරන්න ඕනේ, බෙහෙත් පවන්න ඕනේ, ඉන්ජෙක්ෂන් ගන්න ඕනේ, වාහන ගේන්න ඕනේ, රෑමත් දාන්නේ දොස්තරලා හොයන්න යන්න ඕනේ. අර රෝගේ මතුවෙන හැටි දන්නේ. නමුත් වයසට යනකොට යනකොට තමන්ගේ ශරීරයට ඇත්තටම කරුණා කරනවා නම් මෛත්‍රී කරනවා මේ රෝග ලක්ෂණ මතුවෙනකොටම උණු වතුරේ ලුණු වතුරේ සනීප කරතයි. අන්න ඒ වගේ තමයි ඕනෙම අරමුණක් තියා බොහෝ වෙලා බලනකොට අරමුණේ මුල දකින්නකොට ඒක නඩු නතු කර ගැනීම හැකියාව. ඒක වශී කර ගැනීම හැකියාව වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න අරමුණේ පුදුම කිරි රසක් තේරෙන්න පටන් ගන්නවා. ධර්ම ඕජාවක් එන්න පටන් ගන්නවා. මුලට මුලට ගිහිලා බලන්න හැකියාවක් එනවා. ආසාවකුත් එනවා. ඒ මොකද අරමුණ පිළිබඳ සතිය වැඩෙන නිසා. අරමුණ පිළිබඳව සමාධිකින් බලන නිසා එකම අරමුණ බලන නිසා මතුවෙන මතුවෙන මතුවෙන කොටසේ ආරම්භයේ මුලයි මැදයි දෙකම නිසා මේකට කියනවා ධම්මටිති ඥාන කියලාත් කියනවා. පච්චපරිග්ගා ඥාන කියන ධම්මටිති ඥානය කියලා. ඉතින් ඒකෙදී මේ අටුවාචාර්ය වංශලා සඳහන් කරනවා තීසු අද්ධාසු කාංකා විතරිත් විතරති ඥාන කාංකා විතරණ විසුද්ධියා කියලා. එතකොට අරමුණ පිළිබඳව තුන් කාලය දැනගැනීමේ හැකියාවක් ඇති වෙනවා. මේ පිටකොන්ද විතරක් නෙවෙයි, නටන බෙස් විතරක් නෙවෙයි, වෙස් බඳින හැටිත් පේනවා. රෝග ලක්ෂණයක් ඇවිල්ලා උද්දී උත්සන්න වෙන වෙලාව නෙවෙයි, රෝග ලක්ෂණ මතුවෙන්න අපත්‍ය ආහාර ගන්න වෙලාව, අපත්‍ය ඍතු ස්පර්ශ කරන වෙලාව, ඒ අනුව ධාතු කෝප වෙන හැටි, කෝප වෙලා රෝග ලක්ෂණ මතුවෙන හැටි ඔක්කොම වෙනකොට ඒ පුද්ගලයාට මේ මේ වැරද්ද නිසායි මේ මේ රෝගේ මතුනේ කියලා ඒ තමන්ගේ අර සම්බන්ධතාව පෙරපසු සම්බන්ධතා පේන්න පටන් අර ගන්නකොට මේ කවුරුත් හුණියම් කරලා නෙවෙයි. එහෙම නැත්නම් මේ දේවකෝපයක් නෙවෙයි මගේම තකතිරුකම. මම මේ වැස්ස වෙලා එළියට ගිය නිසායි. මේ වෙලාවේ මේ ආහාර ගත්ත නිසායි කියලා අර සැක තිබුණ දේවල්. Tamange හිතට එන්න පුළුවන් අස්ථාන සැක දුරු වෙන්න පටන් ගන්නවා. නිසා අරමුණක් එනකොටම මෙනෙහි කිරීමෙන් නාම රූප දෙක වශයෙන් මෙනෙහි කරන මෙනෙකොට දැනගන්න හිතත් මතුවෙන අරමුණක් කියන දෙක දැනගත්තා නම් යම් යෝගාවචරයේ තියෙන ජීවාත්මය සතෙක් පුද්ගලයෙක් කියන එක නැති වෙනවා වගේම අරමුණ මතුවෙන ආරම්භය දැකගත්තොත් මේක මතුවෙන්නේ මෙන්න මේ කියලා මේක මැවුම්කාර දෙයියෙක් නැති බව ඉස්සර නිර්මාණවාදයක් මේකේ නැති බවත් ඒ මුල හොයන්න පුළුවන් දෙයක් අත්දැකිය හැකි දෙයක් හැබැයි ඒකට හොඳ සතියක් සමාධියක් ඕනේ සතිය සමාධිය තියෙනවනම් හැම ධර්මතාවයක සම්බන්ධතාව පේනකොට අර ජීවාත්මය විතරක් නෙවෙයි පරමාත්මය පිළිබඳව තියෙන සැකත් දුර ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ පච්චේ පරිග්ගහ ඥානෙ දක්වාම ඥානෙ දියුණු වුණා නම් ඒ පුද්ගලයා මේ ලෝකේ තියෙන ආගම් පිළිබඳව සෑහෙන ඇඟේ ගා ගන්න ප්‍රතික්‍රියා නොකර බලන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න. යම් කිසි කෙනෙකුට අපි හිතමු අරමුණ මතුවෙන හැටි පිළිබඳව සැකේ තියෙන්නේ දන්නේ නැහැ කවදාකවත් බලන්න බෑ මොකද සතියේ නැහැ සමාධිය නැත්තම් එන එන මතුවෙච්ච අරමුණ විතරයි නම් දකින්නේ මේ පුද්ගලයා සදාකාලික හිස්තනක් ඇති කරගන්නවා මේක කොහෙන් හරි අහසෙන් මතුවෙන ඇති එහෙම නැත්තම් කොහෙන් හරි මේ අద్භූත බලවේගයෙන් එනවා ඇති එහෙම නැත්තම් මොකක් හරි මේකේ গুপ্ত දෙයක් තියෙනවා කියලා ඒ වෙනුවට ඒ গুপ্ত වෙදී පුද්ගලීකරණය කරලා ඒක සතරබලධාරී දෙවියෙක් කියලාම ආවා ගන්න. බොහොමත්ම දක්ෂව ඊට පස්සේ දෙවියන් වහන්සේට සියලු බලතර පවර්ලා දීලා දෙවියන් වහන්සේක මනාපට මේක සිද්ධ වෙන්නේ කියන එක තමයි ඉස්සර නිර්මාණවාදය කියලා කියන්නේ. ඉතින් ඒකට සාමාන්‍යයෙන් මේ වගේ හේතුඵල ධර්මය දන්න කෙනෙක් කියනවා ඒක පටන් අරගත්තේ ආස්වාස පස්වාස පටන් අරගත්තේ චේතනාවක් නිසා. ඒ චේතනාංශ හුස්ම රැල්ල පටන් ගන්නකොටම බලහන් ඉන්නවනම් අර මැදට පේන ගොරෝසු හුස්ම පටන් අරගත්තේ ඉතාමත්ම තනුකෝ ලාමකෝ කියලා දන්නවනම් තවත් මුලට මුලට යනකොට ඒකට හේතු වෙන චේතනාව දැකගන්න යොමුමක් ඇති වෙනවා. ඒ නාම ධර්මයක් නිසයි මේ රූප ධර්මය පහළ වෙන්නේ. ඒ රූප ධර්මයේ මූල හරි අපිට අහුවෙන්නේ නැත. අති සමාධි නැති නිසා එකම අරමුණ නැවත නැවත බලනවා නම් මුලට යොදවලා බලනවා නම් මේ චේතනාවත් සහිතව මේ හුස්ම ගන්න නැතුව ඉන්නකොට හුස්ම ඇද ගැනීමේ ආසාවක් පහළ වෙනවා. එතකොට හුස්ම යාන්තම පටන් ගන්නවා. දන්න තැනට එනවා කියනකොට තේරෙන පටන් ගන්න මේක නාම රූප ධර්ම මිස ඉන් එහාට දෙයක් නැත. ඒ යම්ම මෞංකාර දෙවි කෙනෙක් කියනනම් උන්දටත් නාම රූපම වෙන්න ඕන. එනිසා මූල හේතුවත් වෙනවනම් වෙන තේ නාම රූප විතරයි. එහෙනම් ඒ නාම රූප තව කෙනෙක් මවුවා නම් එයා ළඟත් තියෙන නාම රූප විතරමයි කියලා කිසිසේත්ම අර වගේ ගුලියක් වශයෙන් එකකයක් වශයෙන් බලවත්කාරයක් වශයෙන් සමතනම පැවතිච්ච බලයක් වශයෙන් දෙවි කෙනෙක් පිළිගන්න ඕනකමක් නැතුව යනවා. ඒ නිසා ඒක පිළිබඳව බණ කියන තේරවාදී ආචාර්යන් වහන්සේ නමක් කියනවා. ආගම් විහිළුවට ලක් කිරීමක් වෙනවා ඇති මේකෙන්. නමුත් මේක මේ මතු කර ගැනීම සඳහායි මේ කියන්නේ. ඇත්තටම දෙවියන් වහන්සේ විසින් මිනිස්යා ලෝකේ මැව්වා කියනට වැඩිය මේ හිස්තන පුරවන්න මිනිස්යා විසින් දෙයියෝ මැව්වා කියන එකයි ඇත්ත. නැති දෙවි කෙනෙක් අර මවාගෙන ඒ දෙයියන්ට හේතු කරලා විසඳලා පච්චේ පරිග්ගා ඥානෙ වෙනුවට ਸਰබලධාරී දෙවි කෙනෙක් අදහන ජීවත් වෙන්න උත්සාහ කරන නිසා භාවනා කරන කෙනාට ඒ අන්‍ය වාද නිෂ්ප්‍රභ කරන්න ඕනෙකමක් නැත්තේ නෑ. මොකද එයා බාධා බාරගන්නෙම නෑ. එහෙම දෙයක් තියනවා කියලා මොකද දන්නවා හේතුඵල ධර්මයෙන් වෙන්නේ. එතකොට අපි ආරම්භයේදී දේශනාදී මතක් කළා නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ අරමුණක් දෙකට බෙදා ගැනීම. මේ රූප කොටාසය සහ මෙනේ කොට දැනගන්න නාමී කියලා. ඊට පස්සේ දැන් <clears throat> හේතුවක් සහිතවයි මේ නාමතර රූප ධර්ම පහළ වෙන්නේ කියලා හේතුඵල වශයෙන්මුත් දෙකට කැඩෙනවා. ඊට පස්සේ ගැඹුරට ගිහිල්ලා බැලුවොත් හේතුවෙත් තියෙන්නේ නාම රූප දෙක පමණයි ඵලෙත් තියෙන්නේ නාම රූප දෙක පමණයි ඒ නිසා අරමුණ හතරට කඩලා පෙන්නනවා දැන් හේතු නාම රූප සහ ඵල නාම රූප වශයෙන්. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේක පොතේ ඒක සඳහන් කරලා තියෙන්නේ බලන බලන දේ යුගල යුගල වශයෙන් තේරෙන්න පටන් ගන්නවා. බැලුව බැලුව දේ යුගල යුගල වශයෙන් තේරෙන්න පටන් අර ගන්න යෝගාවචරයට ඒ පච්චේ පරිග්ගා ඥාණයට එනකොට ඒ යුගල යුගල වශයෙන් තේරෙනකොට කිසිසේත්ම සැකයක් මතුවෙන්න ඉඩක් නැහැ. හොඳට අර පාසි වලින් වහිලා තිබුණ වතුර කඩක පාසි ටික අයින් කරලා වතුර කඩ හරහා අඩිය පේනා වගේ තමන් මෙතෙක් කල මේ සැක ඉපදුවේ නොදන්නාකම නිසායි. අන්ධ බාලකම නිසායි. දැන් ඇතුළේ පේන නිසා සැක කරන්න දෙයක් නැහැ කියලා හොඳට එබ්බිලා අරමුණේ හේතු නාම වශයෙන් මේ නාම රූප වශයෙන් හේතුඵල වශයෙන් බලනකොට අරමුණට සමීප වීමක් ආසන්න වීමක් උත්සන්න වීමක් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ යෝගාවචරයට බලන බලන ධර්මයක් දිගේ මුලට අදින ගතියක් එනවා. මේ ගොරෝසුවට මතු වුණාට මේ ගොරෝසුවට මතු වෙන චිත්තක්ෂණයට කලින් මේක තිබුණේ මේට වැඩිය තනුකෝ තුනීව. ඊටත් කලින් බැලුවොත් තවත් තුනී වෙනවා කියලා අරමුණේ මුලට මුලට අදින ගතිය එනකොට වැටෙන්නේ අරමුණ තුනී වෙන්නාසේ. අරමුණ සුකුම වෙන්නාසේ. අරමුණ නොදෙනී යන්නාසේ. මේක හොඳ ලකුණක්. මේක සාමාන්‍යයෙන් භාවනාවේ හොඳ දියුණු ලකුණක්. නමුත් යෝගාවචරයා මේක දන්නේ නැතිකම නිසා බහුසුතනාන නැති නිසා සැකේට බර නිසා දැන් අරමුණ නොපෙනී යනවාදෝ සතිය නැති වුණාදෝ සමාධිය නැති වුණාදෝ කියලා සැක අර පරණ පුරුදු සැක වෙනකොට අලුත් සැකයක් ඇති කරගන්න. මෙන්න මේක නැති කරලා දෙන එක ගුරුවරයාගේ යුතුයකම. හැබැයි ඒකෙන්දි නොකිය බෑ මෙහෙම කියන්න ඕනේ. භාවනා නොකර මේ බණ ඇහුවට සැක දුරු කරන්න අමාරුයි. හොඳට භාවනා කරලා අරමුණක් දිහා බලාන ඉන්නකොට ඒ අරමුණ තුනී වීම නොදැනී යාම එතකොට සද්ද වේදනා හිතවිලි වැඩිවීම කියන එක සෞඛ්‍ය සම්පන්නව තීරුම් අරගෙන අවුලටපත් වෙච්ච යෝගාචරයට කිව්වොත් අරමුණක යම් වෙලාවක මුලත් එක්ක අරමුණ දැක ගන්න පුළුවන් නැත්නම් මුලත් එක්ක මැද ගොරෝසුකම දැක ගන්න පුළුවන් තත්ත්වෙට එනකොට හිත සියුම් වෙන්න වෙනව කය සියුම් වෙන්න වෙනව අරමුණ සියුම් වෙන්න වෙනව ඒකට හේතුව මොකද අර ඊටාම තුනී හට ගැනීම පේන්න පටන් ගන්නවා අන්න ඒ වෙලාවේදී මේ සියුම් වීම සැකයකින් වැහෙන්න දෙන්න එපා. නින්දට වැටෙන්න දෙන්න එපා කියලා ඉතින් උපදෙස් දෙන්න ඕනේ. එතන කමඨාණු සුද්ධ කරන්න ඕනේ, ධර්ම සාකච්ඡාත් කරන්න ඕනේ, බණ කියන්නත් ඕනේ. ඉතින් මේ බණ අර කියන විදිහට සූතමේ වශයෙන්මුත් ආධාර වෙන්න වෙනවා. තන්න දැනුමට චින්තාමේ වශයෙන්මුත් ආධාර වෙන්න වෙනවා. භාවනා කරපු අත්දැකීම කෙනෙක් කෙනෙකුට නම් හරි සාන්තියක් ඇති වෙනවා. මේ අපි වැඩ කරන්නේ අවුරුදු 2500කටත් වඩා පැරණි උඟක් ලක්ෂ ගණන් ආර්යයන් වහන්සේලා ගමන් කළ පාරක නිසා මේකේ පටලැවෙන්න දෙයක් නැහැ. මේකේ මම කරන්නේ මගේ තකතිරුකමට, මගේ මෝඩකමට, මගේ අවිද්‍යාවට හැකිතාක් මේ ලන්දේ තියෙන කුණු පාරට ඇදලා දාගන්න එකයි. එන්න එන දේ සැක කරනවා. භාවනා පැත්තක් හිතන්නේ. සමහර වුණාට වැඩිය භාවනා දිනුන කියලා rahat උනායි කියලා කැත්තොත් තියෙනවා. නමුත් හුඟා කලට යෝගාවචරයට එන්නේ සැකේ. මෙන්න මේ කාංකා විතරණය සැක දුරු වීම සිදු වෙන්නේ මෙන්න මේ පච්චේ පරිග්‍රහ ඥාන අවස්ථාවේදී මේ සියුම් වීමත් එක්ක. ඒ සියුම් වීමත් එක්ක අරමුණට සමීප වෙනකොට උත්සන්න වෙනකොට ඒ යෝගාවචරයාගේ හිත අතීතයක් සහ අනාගතයත් එක්ක ගලපන ගතිය විපස්සනාවෙම හැටියක් ඒකට කියනවා අන්වේ ඥාන කියලා. මේ චිත්තක්ෂණයේ අරමුණ මත වෙනකොට මේකට හේතුත් සහිතව වැටහෙනවා නම් ඊට කල්පනා වෙනවා මං එදා මට ලෙඩ වෙනකොට මං හිතුවේ අල්ලපු ගෙදර මිනිහා හුණියම් කරලායි කියලා නෑනේ. එදත් වෙන්නේ නැත්තේ මේකම තමයි. එදත් වෙන්නේ නැත්තේ මගේම දෝෂයක් වෙනසම තමයි. නැත්තම් කර්ම රෝගයක් වෙන්න පුළුවන්. මත්තට හරි මට වුණා නම් මම ඊට පස්සේ කාටවත් හේතු කරන්න යන්න නරකයි. ඒකට හේතු තියෙනවා ධර්මමේ හේතු කියලා. අර වර්තමානයේ ඇතිවෙච්ච ඥානය අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා අතීතයේ සහ අනාගතයේ දුවන ගතිය මේ පච්චේපරිග්ගා ඥානයේදී බෝ වෙන්න පටන් ගන්නවා. මේක යෝගාවචරය දකින්න හිතවිලි වැඩිවීමක් විදියට. යෝගාවචරය දකින්න හිත පිට යෑමක් විදියට. නමුත් දන්නේ නැහැ අර හැදෙන දරුවා තොටිල්ල හිටපු එකා එළියට පයින්ට ගියාට පස්සේ ඌ හැම වෙලාවෙම අතන මෙතන දුවන අහුවෙන සතෙක් කටේ දා ගන්නවා රටවුණු කෑල්ලක් දැක්කොත් මේ ඉටිපන්දමක් දැක්කොත් අඟුරු කෑල්ලක් දැක්කොත් කටේ දා ගන්නවා. ඉතින් ඒකට අර වෙනදට වැඩිය ළඟ ඇස් බැල්මේ බලන්න ඕන නැත්නම් වැටිලා තුවාල කරගන්න. තොටිල්ල තිබ්බට හිටින්නේ නැහැ. අන්න ඒ වගේ මේ පච්චේ පරිග්ගා ඥාණයට එනකොට හිත ටිකක් සෙල්ලක්කාර වෙනවා. අන්නේ සෙල්ලක්කාර වීම සමහරව අර දරුවා දඩු කඳේ ගහන්න හදනවා මේ පොල් ටික ගා ගන්නත් නැහැ, හාල් ටික කරා ගන්නත් නැහැ, මේක නගලනවා කියලා ඒ බැඳලා තියන්න හදනවා. ඒක හරියන්නේත් නැහැ. ඒක ඔය දසමහයෝදයන්ගේ කතාවල තියෙන එක දඟල නිසා කුරහංගල වැඳපම ඒක කුරහංගල අරගෙන ඇවිද්දලු. උණ ගහක වැඳලා පස්සේ උණ පඳුර ගලවගෙන කරේ තියාන ගියාලු. ඒ වගේ වෙලාවල් එනවා. මෙන්න මේ වගේ හිතේ පච්චේ පරිග්‍රහ ඥානට යනකොට හිත ටිකක් සෙල්ලක්කාර වෙනවා. එතකොට යෝගාවචරයට සැක පහළ වෙනවා මගේ සීල කැඩෙයිද, සතිය නැති වෙයිද, සමාධිය නැති වෙයිද කියලා. ඉතින් ඔය වෙලාවේදී ඇසුරු කරන්නේ සාමාන්‍ය පෘ탁ජන අන්දවාල පිරිස අර පිසු ඩබල් කරලා දෙනවා. ඔක තමයි ඔය කරන්න එපයි කියලා කියන්නේ ඔළුව නරක් වෙනවා කියලා මං කිව්වනේ අපි ওই විදිහට ඉමු කෝවුව මොනවද මේ කරන්නේ කියලා අර අර යෝගාවචරයේ කතාවට සම්පූර්ණ අවුල්පාස දෙනවා. භාවනා කරන පිරිසක ඉන්නවනම් තමයි තේරෙන්න පටන් ගන්නවා අනික් පිරිසකටත් මෙවුවා පහු කරපු ඇත්තෝ. නැත්තම් මේ වැඩ කරන ඇත්තෝ. සාකච්ඡාවේදී බණේදී කමඨාසුතන මේවා මතක් කරනකොට තේරෙනවා නෑ නෑ මේක අවශ්‍ය අංගයක්. මේ සැක දුරු වීමට නම් හිත තීසුවත් දහසු කාංකා විතරීත්වා තුන් කල්හි සැකදුරු කරන ගතියට එනකොට විපස්සනා ඥාන හා සාපේක්ෂව අන්වේ ඥාන වැඩෙනවා. ඒකට කියනවා විපස්සනා ඥාන කියන පච්චක්ක සිද්ධා කියලා ප්‍රත්‍යක්ෂයෙන් ඇති වෙන සිද්ධාවක්. ප්‍රත්‍යක්ෂයෙන් ඇති වෙන තහතිකයක්. මේ ආස්වාසයක් එන්නේ ගොරෝසුවට නෙවෙයි සියුම් ආස්වාසයකම ගොරෝසු ආස්වාසයට එන්නේ. පිම්බීමක් එන්නේ ගොරෝසුව නෙවෙයි තාම තුනී පිම්බීමකින් තමයි මේ ගොරෝසු පිම්බීම එන්නේ. තුනී පිම්බීමට හේතු වෙන්නේ චේතනාව. ආදි වශයෙන් මේ සැක දුරු වෙලා එතන එතන දකින්න ගතිය පච්චක සිද්ධා කියලා. ඊගාට අනුමාන සිද්ධාවක් සිද්ධ වෙනවා. එහෙනම් මම භාවනා කෙරුවේ නැතත් ඊයේත් වෙන්නත් මේක තමයි. හෙට වුණත් වෙන්නේ මේක තමයි කියලා ඒක පාරටම අර මේ මොහොතේ මෙහෙමනම් මවුන්කාර දෙවියෙක් නෙවෙයි නම් ආත්මයක් නෙවෙයි නම් ධර්ම මේ ප්‍රවාහයක් පමණ නම් හෙටත් ඕක තමයි. අනිද්දාත් ඕක තමයි. ඊයේත් ඕක තමයි කියලා අර තුන් කල් දාලා බලන්න පටන් ගත්තාම අරමුණ පාවා දීලා කල්පනාවට වැටෙන්න පොඩි ඉඩක් තියෙනවා. ඒක යෝගාවචරයට වලක්ක ගන්න බැරි හිතේ හුරතලයක් දරබ්බරකමක් වෙනවා. ඒ වෙලාවේදී ආය අල්ලා අල්ලා ගෙනල්ලා අරමුණේ තියන්න යන්නත් නරකයි. අර හිතවිලි දිගේ පණින රිලොන්ට ඉනිමක් බඳින්නත් නරකයි. තේරුම් ගන්න ඕනේ අරමුණට සමීප වෙනකොට මේ වගේ හැඟුම් මුදා හරින ගතියක් එනවා. ඒ පුළු පුළුවන් වේලාවේ නැවත නැවතත් අරමුණට ගෙනත් තබමින් අර පච්චක්ක සිද්ධා අනුමාන සිද්ධා දෙකම සිද්ධ වෙන මට්ටමට යන්න පොඩි පෙරලියක් තියෙනවා මේ පච්ච පරිගාණානි. මේක ටිකක් අමාරු යෝගාවචරේකට තනියම ගොඩ එන්න භාවනා මධ්‍යස්ථානක හිටියොත් අර නාම රූප පරිච්ඡ ඥාන පච්ච පරිග්‍රහණ එක දිගට සිද්ධ වෙනවනම් අර කෝච්චි පෙට්ටියක් කෝච්චි පාර උඩ තිබ්බට පස්සේ වෙන යන්න තැනක් නැහැනේ. කෝච්චි පාර දිගේම ඉස්සර පස්සර යන්න එපා. අන්න ඒ වගේ ලොකු ගුණාවක් ඇති කරලා දෙනවා භාවනා මධ්‍යස්ථානයකදී. ගෙවල් දොරවල් ඉන්නේ නැත්තඳ මෙතෙන්දි සීල පිළිබඳ සැක පහළ වෙනවා. අපි මේ ගෙවල් දොරවල් වල ඉන්නවා අපි අතින් පව් සිද්ධ වෙනවා අපිට මේව කරගන්න බැරි වෙයි කියලා අර කකුලෙන් අදින ගතිය තමයි තියෙන්නේ. භාවනා කරන කෙනෙකුට නම් මධ්‍යස්ථානෙක ඉන්න කෙනෙකුට නම් මේ දෙක එක දිගට ගැම්ම ගන්න තියෙන ඉඩ වැඩි. ඉතින් අද භාවනා කරන හුඟ දෙනෙක් භාවනා මධ්‍යස්ථානවම නෙමෙයිනේ. ඉතින් ඒ නිසා මේවා කියනකොට අර පටලවිලා ඉච්ඡා බංගත්වයක් හිතවට්ටා ගන්න ගතිය අඩු වේවා කියන හැඟීමෙන් තමයි මේ කියන්නේ. පටලවා ගන්න ඒව නන් නෙවෙයි. ඒක නිසා තීරුම් අරගන්න ඕනේ. ඒ ස්පිරිතාලෙම ඉන්නවලා ලෙඩ සුව වෙනවා හොඳයි. ඔපරේෂන් කරපු ගමම්ම ගෙදර ගියොත් ඉතින් පැහැවන්න තියෙන ඉලක්ක එනවා. ඒ ටික සනීප ඉස්සල නම් දවස් 3ක් 4ක් තියෙනවා ස්පිරිතාලේ. දැන් නෑ. දැන් එදාම ටිකට් කපනවා. එන්නේ එහෙම කරගන්න නැතුව පුළුවන් නම් අර ගැම්මක් ආපු වෙලාවේදී දිගට ඒ භාවනා ගැම්ම කරගෙන ගියොත් අර ඇති වෙන ඇති වෙන විපස්සනා ඥාන පච්චක්ක සිද්ධාව අනුව අනුමාන සිද්ධාව නිසිනින්ද වැඩෙනවා. දැන් අපි යුද්ධ තියෙන කාලේ මේ රටක ආර්ථිකව දේශපාලන සහ සමාජික වර්ධනයක් ඉන්න බෑ. ඒ මොකද හැම වෙලාවෙම සිවිල් නුද්දේ සඳහා ආර්ථිකය යට වෙනවා. දේශපාලන වාතාවරණයක් නැහැ. සමාජික වශයෙන් මිනිසුන්ගේ හිතේ සංසුන්කමක් නැහැ. නමුත් ඒ යුද්ධ නැති වෙච්ච ගමන් ඒ ආර්ථික සමාජික දේශපාලන වර්ධන ඇති වෙනවා. සාමයක්, සමාදානයක්, සතුටක් එන්නේ එන්නේ ඇති වෙනවා. ඉතින් මේ යුද්ධ නැතුව ටික කාලයක් පදියම් වෙන්න ඕන. ආය යුද්ධයක් આવොත් ආයෝක නැති ඒ වගේ තමයි අර නාම රූප පරිච්ඡේඥානේ එනේන එනේන අරමුණ මෙනෙහි කරන්න පටන් ගත්ත යෝගාවචරයා ඒ ගැම්ම දිගේම මේ සෑම අරමුණක්ම මතුවෙන්නේ ඉතාමත්ම තුනීවටයි මගේ මේ ප්‍රමාදය නිසා මට මේක අල්ලා ගන්න බැරි වෙනවා. ඒ නිසා මම මේක පිළිබඳව වැරදි මත ඇති කරගන්නවා. මම මේ මතවලට හිත තියන්නේ නැතුව ළඟ ළඟ මෙනෙහි කරමින්, එතන එතන මෙනෙහි කරමින් අරමුණ එනකොටම අල්ලා ගන්න ඕනේ කියලා යෝනිසෝ මනසිකාට හිත දැම්මොත් ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා අරමුණේ කාන්දන් ශක්තියක් ඇති කරගන්න. මේකට කියනවා ධර්ම ඕජාව කියලා. ධර්මයේ එන්න පටන් ගන්නවා එතකොට. නිකන් මේ හොඳ ගාන තිබිච්ච අඹ ගෙඩියක් හපලා හපහපා කනකොට දිවේ හැම පැත්තටම අඹේ ඕජාව වැඩිච්චාම ඒක සූප්පු කර කර කන්න පුළුවන්. ඒක හරි මිහිරි රසයක් තියෙනවා. අමු අඹෙත් නෑ ඒක, පරිවෙච්ච අඹෙත් නෑ ඒක. ගාන්ට ඉදිච්ච අඹේ හපල හපල හපල කනකොට ඕජාව වෙනවා. ඒ වගේ තමයි අරමුණ හපන්න හපන්න මෙනෙහි කරන්න කරන්න ළඟ ළඟ මෙනෙහි කරන්න කරන්න සෑම චිත්තක්ෂණයකම හතියේ කොනින් ධර්මයේ වැగిරෙන්න පටන් ගන්නවා. මදුපිණ්ඩිකගේ නම සරුවත් chance සඳහන් කරනවා මේකට. මේ වදයක් හතර කොයි කොනෙන් කෑවත් ඕජාව වැටෙනවා වගේ. මී රස වැටෙනවා වගේ ධර්මයට අල්ලබදන ගතියක් එනවා. අන්නේ අල්ලබදන ගතියේදී කල්පනාට වැටෙන දෙන්නත් නරකයි. නින්දට වැටෙන දෙන්නත් නරකයි. අරමුණේම හැකිතාක් දොට මෙනෙහි කරන යනකොට යෝගාවචරයාගේ නිකන් සර්පයේගේ හැව හැලෙනා වගේ ධර්මයට ඇතිවෙන ආකර්ෂණ ශක්තිය සම්පූර්ණයෙන්ම බුද්ධ ආගම කෙරෙහි වුණත් පැවතිච්ච ඒ මිත්‍යා මත මිත්‍යා දෘෂ්ටි ගොඩක් ගලවලා දානවා. තේරෙන්න පටන් ගන්නවා මේ සිද්ධ වෙන සෑම දෙයක්ම යම් යම් හේතු වගේකින් සිද්ධ වෙන්නේ අහේතුකව කවදාකවත් ලෝකේ වශයෙන් කර්මජ හේතු තියෙනවා චිත්තජ හේතු තියෙනවා උතුජ හේතු තියෙනවා චිත් කර්මජ ආහාරද හේතු තියෙනවා ඉතින් එතකොට අර අල්ලපු ගෙදරත් එක්ක රණ්ඩු වෙන වාද විවාද කරනවා වෙනුවට මේ හේතු දැනිච්ච හේතු අමතරව තාම මොනවද මේකේ තියෙන්න ඕනෑ කියලා ඇතුළට නැමෙන කතාවක් මිස විපස්සනා කතාවකට මිස අල්ලාප සල්ලාපට යන්නේ නැහැ හිත. අල්ලාප සල්ලාපේ හරි වෙහෙසක් තේරෙනවා ඒ වෙලාවේ. මේ මිනිස්සු කතා කරන්නේම බඩ වඩන්නමයි. කතා කරන්නෙම ලාභයට සත්කාරයටමයි. කවදාකවත් අபிසල්ලේකේ පිණිස කතාවක් මනුස්සයාට නැහැ. කෙලස් කපන කතාවක් නැහැ. ඒ වගේම චේතෝ විවරණ සප්පාය මම මොන වගේ පුද්ගලයේද මොකද්ද ජීවාත්මය කියන්නේ මොකද්ද પરමාර්ථය කියලා හොයන බලන කෙනෙක් මේ ලෝකේ නැහැ. ඔක්කොමලා බලන්නේ ප්‍රධාන නළුවා, ප්‍රධාන නිලිය, ප්‍රධාන රාජ්‍ය නායකයා, ප්‍රධාන සල්ලිකාරයා. ඒ මිනිස්සු ගැන අපි හරියට පත්‍ර කියවන. අපි ගැන මොකද්ද ආත්මය කියන්නේ මොකද්ද પરමාර්ථය කියන්නේ හොයන කෙනෙක් නැහැ. ආනේකට හිත බැඳුනට පස්සේ යෝගාවචරයා ගඟ දිග ඉහළට පීනන්නෙක් බව. ගඟ දිග ගසාගෙන යන කොටයක් නෙවෙයි ගඟ දිග ඉහළට පීනන්නෙක් බවට පත් වෙනකොට භාවනා ජීවිතයේ භාවනා ජීවිතය විතරක්ම නෙවෙයි බහුසුත ඥානවල චින්තාමේ ඥානවල සම්පූර්ණ අලුගසා දාලා නැගිටිලා සිද්ධ වෙනවා. ඒකේ යෝගාවචරයටමත් තේරෙනවා නිකන් කටුමැටි පිටියකට කෝලාරිත්තකින් නමලා ගැහුවා වගේ තක් ගාලා අල්ලනවා. ආයි කවුරක්වත් ඇවිල්ලා මේ බැටේ කියලා අල්ලගෙන ඉන්න ඕන කමක් නැත්තේ නෑ. එහෙම අල්ලනවා නම් ඒකේ අර කියාපු සීල විසුද්ධියත් ලොකු වෙනසක් ඇති වෙනවා. සීල විසුද්ධිය කියලා තේරෙන මේ වගේ වැඩ කටයුත්තක් වෙන්න මම කායික වාචික වශයෙන් සෑහෙන ගුණයක් ඇතිව ඉන්න ඕන. චිත්ත විසුද්ධිය වශයෙන් හිතේ ගුණයකුත් තියෙන්න ඕන. ඒ අමතරව නාම රූප දෙක වෙන් කර ගන්න ගතිය. එනේන අරමුණක් මෙනෙහි කොට දැනගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ ඔක්කොම තියදී ඒ බල රේඛාව දිගේ තවත් පියවරක් යාමක් තමයි ඔය පච්චේ පරිකා ඥානෙදී සිද්ධ වෙන්නේ ඒ නිසා සම්පූර්ණ ඒ තාම ධර්මයේ තියෙන ගැඹුරු කොටාසෙන පටිච්ච සමුප්පාද කම්ම වට විපාක වට කෙලේශ වට කියන තාම ගැඹුරු යාන්ත්‍රණය මෙන්න මේ ලාමක ඥානෙදී සම්පූර්ණ වෙනවා. නිසා කවුරු හරි කියනවා නම් ධර්ම ඊටාම ගැඹුරු කොටස ඕකයි කියලා ඒ පුද්ගලයා ඒ තරම්ම භාවනා කරපු නැති කෙනෙක්. ඔය ඔය මේ මේ PhD ලියන මූල ධර්ම ටික නෙවෙයි ධර්මයේ කියලා කියන්නේ මේකෙන් ඇති වෙන විසුද්ධියයි. මේකෙන් ඇතිවෙන විසුද්ධිය මොකද්ද? මේකේ මැවුම් කාර් දෙයියෙක් නැහැ. තියෙන හේතුඵල පමණයි. ඒ හේතුත් කවදාකවත් පිස්සිකි පලාමල් වගේ ආවට ගියාට හේතු වලින් සිදු වෙන්නේ අදාළ හේතුව නිසායි අදාළ ඵලය සිද්ධ වෙන්නේ. කවමදාකවත් මේ ලෝකේ එක හේතුවක් නිසා එක ඵලයක් පහළ වෙන්නේ එක හේතුවක් නිසා ඵල රාශියක් පහළ වෙන්නේත් නැහැ. හේතු රාශියක් නිසා එක හේතුවක් පහළ වෙන්නෙත් නෑ. හේතු රාශියක් නිසා ඵල රාශියක් පහළ වීම පමණමයි සිද්ධ වෙන්නේ. නමුත් අපි හිත පුරුදු කරලා තියෙන්නේ එකට එක සම්බන්ධ කරන නිසා අපි හැමදම අවුලේ. සර්වඥතා ඥානය කියලා කියන්නේ උන්වහන්සේ කවදාකවත් එක හේතුකින් සන්තුෂ වෙන්නේ හේතු සියල්ල දකින්නකම් ඵලය පිළිබඳ විනිශ්චය ගන්නෑ. මේ හේතු සියල්ල නිසා මම මේ දකින්න ඵලෙ විතරක් නෙවෙයි තව ගොඩාක් ඵල රාශියක් පහළ වෙන බව උන්වහන්සේ දන්න නිසා <clears throat> හදිසි විනිශ්චයකට එන්නේ පෘථග්ජනයා මේ අමනකමට, තකතිරුකමට එක හේතුවක් දැකලා එක ඵලයක් දැකලා ඒකට PhD වලට පොත් ලියනවා. ඒකල කියන මේක මම හොයාගත්තේ මට මේකට පේටන්ට් ඕනේ මම තමයි මේකේ ප්‍රොෆෙසර් මම තමයි දන්නේ කියලා අර ඉස්සා ඔළුවේ තමන්ගේ අසුචි ටික තියාන ඉස්සිස් කියනවා වගේ අර මෝඩකම කියපාන සරුවචනසේ කද්දාකත් එහෙම දෙකට උද්ද දෙන්නේ උන්වහන්සේ මතක් කරන එක හේතුවක් දක්වන හේතු රාශියම දකින්නකම් අපි උදාහරණයක් වශයෙන් කියනවනම් අපි ආස්වාස ප්‍රස්වාසයේ පටවි ධාතුව දැක්කානම් අපි කියන වායව ධාතුව කියලා ඒක විතරක් වෙන්න බෑ. මේකේ ආපෝ තේජෝ කොටස් තියෙනවා. අනිකුත් හේතු තියෙන්න ඕන කියලා ඒක දකින්න කම්ම නෙවෙයි ආස්වාසය දැක්කයි කියලා හිතන්න. ආස්වාසයේ සියුම් කොටස් දකින්න ගොරෝසු කොටස් දකින්න ඕන. 11 ආකාරයෙන්ම දකින්න ඕනයි කියලා නැවත නැවතත් ආස්වාසයේ දිහා බලන්නේ අලුතෙන්ම සෙල්ලම් බඩුවක් හම්බෙච්ච බබෙක් ඒ සෙල්ලම් බඩුවට ප්‍රේම කරන්න වගේ එන එන ආස්වාසයට ප්‍රේම කිරීමේ හැකියාව ඔන්න ඔය පච්චපරිග්ගා ඥානයේදී අන්න අර කොහොල්ලරිත්තක් ගැහුවා වගේ අල්ල බදා ගන්න ගතියෙන් කාන්දම් ගතිය වැටෙනවා. නැගිටලා භාවනාවෙන් පිටට ගියා. ගහක් ගලද්දී බැලුවත් ඒකේ පේන පටන් අර ගන්නවා මේ හේතු නිසා මේවා පහළ වෙන හැටි. නාම රූප පරිච්ඡේ ඥානය ගැන කතා කරනකොටම අටුවාචාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. න චක්කුතෝ ජායතේ පස්ස පංචමා න රූපතෝ න උබේමන්තරේ මේ ඇහෙන් පංච පස්ස පංචමක ධර්ම පහළ වෙනවත් නෙවෙයි බලන රූපයෙන් පහළ වෙනවත් නෙවෙයි දෙක අතරමැදින් පහළ වෙනවත් නෙවෙයි හේතුම් පටිච්ච සම්භූතං යතා සද්දා යතා සද්දා පහ පහතාය බේරියා කියලා බෙරේට ගහපු බෙරෙන් සද්ද මතු වෙන්නාසේ ගහන අතෙත් සද්ද නැහැ බෙරේ හැමෙත් සද්ද නැහැ මේ දෙක වැඩිම නිසා පහත වෙන සද්දයක් වගේ මේ ඇහත් රූපයත් <clears throat> හේතු කරගෙන හේතුම් පටිච්ච සම්භූත බව බලන බලන චිත්තක්ෂණය පාස ලාවට සැක හිතෙන්න පටන් ගන්නවා අහන සද්දයක් පාස තේරෙන්න පටන් ගන්නවා මම එක සද්දයක් අහුවට පරිසරයේ සද්ද රාශියක් තියෙනවා අල්ලගත්ත සද්ද යල්ලන අපි හොඳයි නරකයි කියලා වාද කරාට සද්ද රාශියක් තියෙන ඔක්කොම දැක්කොත් ඕව ගැන විනිශ්චය කර ඉන්න වෙලාවක් නැහැ. කයේ ගත්තොත් අනන්ත අප්‍රමාණ සංඥා ගොඩක් එනවා වේදනා ගොඩක් එනවා අපි එකක් අල්ලන නඩු කියනවා. එකක් අල්ලන චෝදනා කරාට මේ සේරට උපේක්ෂාව බලන්න හිටියොත් මේක වේදනා සාගරයක්. ඊගාවට නාසයට දැනෙන ගඳ, දිවට ගැනෙන රස, මනසට එන ධර්මතා මේ සේරගෙම තියෙන එකම යාන්ත්‍රණයයි බෙරේට අතෙන් ගැහුවා වගේ කම්බරේට සද්දයක් වෙච්චා සද්දයයි. ඇහි ඕපේට රූපයක් වෙච්චා රූප පේනවා. නාසයේ ගඳ සුවඳ දැනෙන ගතියට ගඳක් වදිනකොට ගඳ දැනෙන. දිවට රසයක් ගැටෙනකොට රස දැනෙන. කයට පහසක් දැනෙනකොට පහස දැනෙන. හිතේ ධර්මතාවයක් වදිනකොට දැනීම වැටෙන. ඔක්කොගෙම සිදු වෙන්නේ එකම න්‍යායක්. ඉතින් මේකෙදී අර කායානුපස්සනාව ඉස්සර කරගන්නේ ආධුනිකයට පහසු වීම පිණිසයි. නැගිටලා එළියට යනකොට කායානුපස්සනාවෙ හිටින්නේ නැහැ හිත. රූප පේනවා, සද්ද ඇහෙනවා, ගන්ධ රස සෑම දෙයකම පේන්න පටන් ගන්නවා. මේ දෙකක ගැටීමක් නිසායි රූප ධර්ම දෙකක ගැටීමක් නිසායි නාම ධර්මේ පහළ වෙන්නේ මේ වැඩපිළිවෙලේ හිත තියාගත්තොත් ඒක මේ කියන ධම්මික කතාවලට වැටෙනවා ඒ වැටෙන වැටහෙන දේවල් දිගේ රුචි ඇති කරගෙන දැක්කා රූපේ හොඳයි කියලා සුභාසුභ වශයෙන් බැලුවොත් ඇහුවා සද්දේ හොඳයි කියලා මත් වුණොත් අපිට මේ යාන්ත්‍රණය දක් ගන්න බැරි වෙනවා හිත බාහිරට දුවනවා අපි මේ යාන්ත්‍රණය දැනගන්නවයි කියලා කියන්නේ හිත ඇතුළට නැමෙනවා කියන්නේ ඒකට විපස්සනාව කියනවා දකපු රද්දෙ දිගේ දුවන්න හදනවා නම් රූපෙ දිගේ දුවන්න හදනවා නම් ඒක ලෝකායත විශේෂ බවටපත් වෙනවා. එතකොට අපි නන්නත්තර වෙනවා. ප්‍රමාදයට වැටෙනවා. සතිය නැති වෙනවා. ඒ නිසා යෝගාවචරයා මේ පච්චේ පරිග්ගා ඥාණයට යනකොට එළියට ගියත් යමක් බලනකොට දකින්නකොට ඇහෙනකොට සතියෙන් ඉන්නවනම් ලොකු ධර්මතාවයක ලොකු ධර්මමේ පෙරහැරක ගත කරන්න. ඉතින් ඒක සාමාන්‍ය හොඳට තේරෙන්නේ හොඳ පරියන්කයකින් නැගිටලා පැයක් විතර යනකම් හිතේ ওই ගතිය තියෙනවා. දකින්න දකින්න දේෙන් peerෙන්නේ ධර්ම කොටාස. ඒක හොඳට සක්මන් කරලා පරියන්කට ගියාම පරියන්කට ගිය ගමන්ම අවුල් පාස නැතුව හොඳට අරමුණට බැහැ ගන්න ගතිය තියෙනවා. ඉතින් එහෙම නිසා යෝගාවචරයට කියනවා සක්මණෙන් පරියන්කට පරියන්කෙන් සක්මණ සක්මණෙන් පරියන්කට පරියන්කෙන් සක්මණ දිගට දිගට දිගට දිගට කරන්න කියලා. මොකද මේ ගත්ත ගැම්ම කඩා ගැනීම තමයි අසත්පුරුෂකම කියන්නේ. ඒක තමයි ප්‍රමාදය කියලා කියන්නේ. ඕනනම් කාලකන්නිකම කියලා කියයි. ආධුනික කාලේ හරියට කාලේ නාස්ති වෙන්න ඕන ඕකට. යන්තම් ගැම්ම ඇති වෙච්ච ගම ඉතින් ආයෙසරයක් අර ඒක හලා ගන්න. ඒක නටගෙන ආයෙ මුලක ඉඳලා පටන් ගන්න. ඒක හොඳයි වටිච්චාම නැගිට වෙන නැගිටින්න දැනගන්න හොඳයි. නමුත් පහු වෙනකොට පහු වෙනකොට තේරෙන පටන් අර ගන්නවා. ඒ උග්ඝටි තඤ්ඤු විපංචි තඤ්ඤු කියන කුෂ්ඨ විපස්සනාට යනකොට මේ උපයන එක එකක් ඒකට කියනවා උත්ථාන සම්පදා කියලා උපීපදේ රකින්න එක තව එකක්. ඒකට කියනවා ආරක්ක සම්පදා කියලා. ආධුනිකයේ ආරක්ක සම්පදාදී බොළඳයි. ගෙම්බ ලාහට ගෙම්බ එකතු කරනවා වගේ ගෙම්බෙක් එකතු කරලා අනිත් ගෙම්බ ගන්න හදනකොට මේ ලාහේ ඉන්න ගෙම්බ පයින්. එහෙම කරන්න බෑ. කට වහපු එක දාගෙන එකතු කරන්න ඕනේ කියලා සීලේ ලොකු කටවස ගැනීමක් කරනවා සංවරය. වචනේ ලොකු කටවස ගැනීමක් කරනවා සංවරය. හිතෙත් ලොකු සංවරයක් ඇති වෙනවා. එතකොට ඒ යෝගාචර ඇතුළට නැමෙන ගතියක් එනවා. විපස්සනා මේ වශයෙන්. ඉතින් මේක යෝගාචර ජීවිතයේ ප්‍රධාන පරිණාමයක් පරිවර්තනයක් බාටපත් වෙනවා. ප්‍රගමනයක් බාටපත් වෙනවා. වෙන විදියකට කියනවා නම් ශිෂ්ටාචාර වීමයි. මහාත්ම ගති පහල කිරීමේ හික්මීමේ මිනිහෙක් වීමේ ඇතුළ පිටත දැකීමේ සම්පූර්ණ මෙතෙක් දකපු එකට අමතරව ජනිල් කවුලක් විවෘත වීමක් වෙනවා. ඉතින් එතකොට ඒ වාගෙම ওই මේකේ සූත්‍රයේ සඳහන් කරන විදිහට හොඳ කල්යාණ සත්පුරුෂයන් පිරිසක් මැද ඉන්නවනේ මේකේ නිසිනින්ද වැඩෙනවා. උක ආයෙත් වේලුනොත් වැල්ගඩ විල්ලේ කොළුව අවුව කාලෙක එළියට ඇදලා දැම්මා වගේ වේලිලා නැහිනවා. හොඳට අරසා කරලා දෙනවන ඒකට කියනවා යෝගාචරය දක්ෂයි උපයන්නත් දක්ෂයි අරසාවට දක්ෂයි ඒ මුල් මුල් අවස්ථාවල් ඇති කරලා දීලා යුව තහවුරු වෙනකන් ගුරුවරයාට සෑහෙන වගකීමක් තියෙනවා ඒකයි මේ භාවනා මධ්‍යස්ථාන හදාන හම්බ කරන්න එපා දින දෙකක් කාලා නාලා සක්මන් කරලා දිගට භාවනා කරන්න කියලා කියන්නේ ඒ ටික ඉතින් යෝගාවචරෝ නෙවෙයි සංවිධානය කරන ගුරුතුරු සංවිධානය කරනවා විවස්ථා හදනවා කප්පාය ආහාර සපේර දීලා මේක ඇති කරන්න උත්සාහ කරනවා. ඒක ඇති කරන්නා දෙන්න බැරි ගතියක් නම් මට තේරෙන්නේ නැහැ. හුඟ දෙනෙක් මේක අල්ලනවා. නමුත් අර පඬිතකම් කියලා જાතියක් තියෙනවානේ. අඟ උසන්න හදනවනේ තම තමන්ගේ ඥාන වලට තම තමන්ගේ දේවල් කතා කරන්න කියනවා වෙන්නේ අර ලාහට එකතු කරෝ ගෙම්බ වගේ. ඉතින් අර එනේන ඥාන හැලෙනවා. ඉතින් මේ මධ්‍යස්ථානයේ ඉන්න තාක්කල් ආයෙ වඩන්න පුළුවන්. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපි ළඟ තියෙන මේ වැවෙන ಗುಣ ටික දියුණු පවුණු කරගන්නයි. ඒකට බුදුහාමරට උදව් කරන්න බැරි නිසායි සරුවචන සඳහන් කරන්නේ මට කළ හැක්කක් නෑ. ඕන්න මම පාර කියලා තියෙනවා කරගනින්නයි කිය. හැබැයි ඉතින් එක්කෙනෙක්වත් නෑ අනුකම්පා කටයුතු සියලු දෙනාටම එක සැරේම දැනගත්ත දවසේම ඕක රත් මේ සක්විත රජ කෙනෙක්ගේ ඔටුන්නේ තියෙන මිනිකොණ්ඩලක් වාගේ සලකා ගන්න දන්නේ නෑ. උග දෙනෙක් ඕක ආවට ගියාට අතන මෙතන දම දම ඔය බඩජාරිකමට ලාභෙට සත්කාරයට කටයුතු කරන්න ගිහිල්ලා අරක පාග ගන්න. මුත් පහු වෙනකොට පහු වෙන තේනවා උපයන්න කොච්චර දැනගත්තත් වැඩක් නෑ මේක අරස කරන්න බැන්නම් කියලා සංවරයට හොඳ ආරක්ෂාවක් දෙනකොට තමයි මේ පිං කිරීමක් මේ ශාසනේ නෑ පහු නොකර සිටීමයි තියෙන්නේ. පහු නොකර ඉන්නවයි කියලා කියන්නේ එනේන ආරමුණ මෙනෙහි කරමින් අර ගත්ත ගැම්ම දිගට ගෙනියන එකයි. එතකොට වීර්ය සඳහන් කරන්නේ uppannānam pāpakāණං ධම්මාණං පහානාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තම් පග්ගන්නාති පදාති. හිතේ තියෙනවා නම් මේක නැති කරන විදිහේ යම් අකුසල ධර්මයක්. ඒක දුරු කිරීම පිණිස දත කාගෙන දිවෙන් දිව හපාගෙන උත්සාහ කරනවා අනේ මේ ඇති වෙච්ච කුසල ධර්ම ටික. පාපක ධර්මයෙන් ඇති නොවේවා යට නොවේවා කියලා බොහෝම බයපක්ෂව. අර ඇති වෙච්ච මණිකක් රැක ගන්න කෙනෙක් වගේ ඇති වෙනවා. ඒකට ලොකු සංවරයක් ඕනේ. ඒක තමයි මේ විසුද්ධි ඥානවල වර්ධනයක් සිදු වෙන්නේ. කෙසේ නමුත් මේ පච්චපරිග්ගා ඥාන සම්බන්ධව තවත් විස්තර ටිකක් කතා කරොත් හොඳයි කියලා මට හිතෙන නිසා අපි බලාපොරොත්තු වෙමු ලබන වාරෙදිත් මේ තියෙන වගේම තව ඉතරහට මේ ඥානයේ තියෙන ගැඹිරත්වය පෞසත් ඥාන වර්ධනයේ පිණිස මේ චින්තාමය ඥාන වර්ධනයේ පිණිසත් තම තමන්ගේ භාවනා පිණිසත් අපි දිනු කරන්න උත්සාහ කරමු මේ ඉන්න කිසිම කෙනෙකුට මේ එකක්වත් නැතිකමක දෝෂයක් මම දකින්නේ නැහැ තිබුණට ආගයක් ආඩම්බරයක් දන්නේ නැති නිසා අර අඟුලිමාල මුල් මුල් කාර්යසත් මිනිසු කපලා අර ගලයට ගහයට ඇඟිලි හැංගුවා වගේ තියලා යනවා. පස්සේ ඇවිල්ලා වණ්ඩෝක කපුටේ බල්ලෙක් කාලා ගිහිල්ලා අර මිනිහෙක් මරාගත්ත එකේ වටිනාකම නැහැ. ඒක කරේ දාගෙන යන්නේ ගඳ ගහයි කියලා. පස්සේ තමයි බේරෙන්නේ මේ සෙල්ලම කරලා බෑ කවදාකවත් ඉවර කරන්න බෑ කියලා ගඳ ගහගත්තත් කමන්නේ කරේ දාගත්තේ එදාට තමයි ඒ අඟුලිමාල කියන නම පටබැන්නේ. ඒ නිසා යෝගාවචරයට යෝගාවචරයා කියන නම පට බැඳෙන්නේ ඒ ඇතිය ධර්මානුරූපව ජීවත් වෙන්න ඇතුලේ හිත ඇදිච්ච දවසට. මම පාන දවසට නෙවෙයි. තේරුනේ නැත්තම් කරන්නත් බෑ. තේරුණාට පස්සේ දිගින් දිගටම දිගින් දිගට මේ ඇති වෙන චිත්තක්ෂණයක ආස්වාද ප්‍රසවාසය දැක්කාන තව චිත්තක්ෂණයක් ඒක දිනු කරන්න. එක චිත්තක්ෂණයක වම දකුණු වශයෙන් අහු වුණා නම් ඒක තව චිත්තක්ෂණයක් දික් කරන්න ආදි වශයෙන් ඒ කලින් කලින් ඇතිවෙච්ච ඥාන තමා විසින්ම ඉදිරියට යන්න පටන් ගත්තට පස්සේ මේ පච්චේ පරිග්ගා ඥානෙට අර පළපත ගොයමට පොද වැස්ස බලියරියා වාගේ කියලා අපේ සිංහල කතාවක් තියෙන. ඒ වගේ තේරෙන පටන් ගන්න මේක වඩා ගන්න හැටි. ඉතින් මෙහි මම හිතනවා ඒකට අවශ්‍ය පරිසරය තියෙනවා. නමුත් ඒකට ඉතින් පින මෝරන්න ඕනේ. ඥානෙ යෙදෙන්න ඕනේ. ඒ කර්ම ගෙවෙන්න ඕනේ. කිවෙනකොට ආපු දවසට මුල් වෙලා ආපු දවසට තේරෙනවා සරුවච්චන් ආංශෙත් එක්ක ජේතවනාරාමේ ඉන්නකොට ධර්මයේ තේරෙන්න නම් ওই තාලෙට තමයි. දැන් මේ අවුරුදු 2552ක් කියලා ලංකාවේ හිටියත් තේරෙනකොට නම් අකාලිකව තේරෙන්නේ ඕකටයි. නොතේරෙනවා නම් ඒකට හේතුව අපි මේ ඒකට හරස් කපලා තියෙනවා. දැන හෝ නොදැන. සප්පාය කරනු සපයන්න දාන්නේ නැහැ. චේතෝ අර මේ මේ ගියාම්දුර වගේ අපි හිතලා බණ්ඩිතකම් කරන්න ගියාම අර තියෙන එකක් නැති වෙනවා. ඒ නිසා දවසක ඊටාම යටහත් පහත් මේක දිනු කරගත්තොත් ඊගාව ඥාණයට මේක පිරිච්ච දවසේ හාට යනවා කියන එක ධර්ම නියාමයක්. ඒ නිසා මේ කරගෙන යන වැඩ පිළිවෙල වස් කාලයක් මේ ගත කරන්නේ කාගෙත් හිත අලුත් වෙච්ච උනන්දි කතියක් පේන්න තියෙනවා. තමන්ගේම ඥාන, තමන්ගේම අත්දැකීම් ටික, තමන්ගේම වැරදි ටික ගුරුතන්හි සලකාගෙන පුළු පුළුවන් දුරට ඒ ධර්මය, ඒ අරමුණ, ඒ නාම රූප කොටාස තමන්ගේ වශීරපත් කරගෙන දිගින් දිගට කරගෙන යන්න මේ ධර්ම කොටාසියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සීල දිනාටම වඩ වඩා වහවහ මේ ධර්ම ඥාණය ධර්ම මාර්ගේ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරනවා සීල දිනාටම තෙරුවන් සරණයි චාරිත්‍රාක් විජිතේ ධර්ම දේශනාව හමාරු වුණාට පස්සේ මේ ඒ පිළිබඳව කිය යුතු කළ යුතු ප්‍රශ්න තියෙනවා නම් ඒකට හෝ කාලය ගත කරනවා එහෙම නැත්නම් අපි කරන්නේ සම්ප්‍රදාන කුල දිව්‍යන් පින්දීපේ ඥාතීන් සීපත් කර ගැනීම පින්කම સમાપ્ત කරන එකයි. නිසා ඊට කලින් කිය යුතු කළ යුතු ප්‍රකාශන හෝ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටිනවා. සම්මාසනේ සංදේශයෙන් දැන් කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන් වලට අතර අවසාන වෙන අවකාශ ධාතුවේ අර හතර වෙන් කළ දක්වන එක කාණයක් කියුණා. ඒක තීරණය කපාසි. ඒක ආකාශ ධාතු ගොඩලකට අහන්න ලැබුණේ. ඒතර පඨවි ධාතු ආපෝ ධාතු වෙන් කරනවා කියන කතාව ඒක කියන්නේ පරිච්ඡින්න අවකාශය කියලා. ඒ කියන්නේ මේ ධාතු එකිනෙක වෙන් කරලා තිබුණ නැත්නම් හිතට අල්ලන්න බෑ. අපි අපේ හිත අල්ලන්නේ දෙකක වෙනස තමයි. එක දෙකම එක වගේ නම් අපේ හිත දෙකක් දකින්න එකට දකින්න. දෙක දෙක දෙවිදියට වැඩ කෙරුවොත් බර ටිකක් આવොත් වර්ණ දෙකක් આવොත් තමයි තේරෙන්නේ. ඒ නිසා අපිට මම දෙන්න නිදර්ශනය තමයි ඒකට මේ රැට ආකාශය දිහා බලනකොට අපි තරු දකින්නේ. නමුත් තරු තියෙන විශාල අවකාශයක. අවකාශයයි වැඩි තරුයි අඩු. ඒකට අපි අවකාශය කවදාකවත් දකින්නේ තරු දකින්න මොකද ඒක දිදුලනවා අරකට වැඩිය මේක වෙනස් මේක ආලෝකය වෙනස් තත්ත්වෙින් මෙතෙන් වෙලා තියෙන නමුත් මේ තරුම එක යායට තිබුණා නම් අපි උකට තරු කියන්නෙත් නෑ ඔක දකින්නත් බෑ අපිට අර තරු එකින් එක වෙන් වෙච්ච නිසා ඒ තමයි ප්‍රමාණය මෙච්චරයි තන මෙතරයි මාර්කයි මේකයි කියලා සාපේක්ෂව කියන්න බලන නමුත් මැද තියෙන අවකාශය තමයි ඒව වෙන් පරිච්ඡින්න අවකාශය තියෙන්නේ ඒ ටීවී ස්ක්‍රීන් එකක් මේ ප්‍රෝග්‍රෑම් නැති වෙලාවේ ඩොට්ස් වැටෙන්න ගත්තොත් එක තිතක් පොඩ්ඩක් හොඳට විවේකීව සතුටුමත්ව විවේකීව කාය තැම්පත් කරලා ටීවී එකට එහෙම වැටෙන්න දැල්ලා බලනින්න එක තිතක් දිහා බැලුවොත් ඒ තිතට ස්වාධීන ඇතිවීමක් තියෙනවා ස්වාධීන පැවැත්මක් තියෙනවා ස්වාධීන නැතිවීමක් තියෙනවා ඒ තිත කවදාකවත් තව තිතක් එක හැපෙන්නේ නැහැ කල්ප කෝටි ගණන් බලනින්න ලක්ෂ ගණන් තිත්ති වුණාට එක තිතක් කවදාකවත් අනිත් එකක් එක හැපෙන්නේ කද්දාකවත්ම දකින්න හම්බෙන්නේ. කියන්නේ හැම වෙලාවෙම තිද්දයක් අතර අවකාශයක් තියෙනවා. ඒ වගේම හැම තිතකටම උපාදයක් තිතියක් භංගයක් තියෙනවා. ඒ නිසා ඒකත් වැඩ කරන්නේ මොකක්ද? ධාතු මනසිකාරක තමයි. ආනාපානේ බලනකොට ආස්වාසේ ආස්වාසේ සමානට කඩ කඩ වෙලා යන්න පටන් ගන්නවා. ඉස්සලා අපිට ආස්වාස වෙන එක එක gediyaටනේ ආස්වාසයක් ප්‍රසවාසය. හොඳට බල බලනකොට ඒක මේ කැඩි කැඩි කැඩි කැඩි යනවා වගේ සමහර විටක තියෙන. ඒ කැඩිච්ච කැල්ල කණිතක් එක කවදාකවත් ගැටෙන්නේ නැහැ. කැඩුණට පස්සේ ඉස්සරහ එකයි පස්සේ එකයි අතර ගියා වෙනස්. එයා සම්පූර්ණ නිකන් ආවරණයක් හදාන කෝෂගත වෙනවා වගේ වෙනවා. ඒ දෙකක් අතරමැද තියෙන අවකාශය තමයි අවකාශ ධාතුව කියන්නේ ඒකට කියන අභාව පඤ්ඤප්ති කියලා. මේක භාව පඤ්ඤප්ති ඇති දේ තමයි පටවියාපෝ තේජෝ අවකාශ කියන අභාව පඤ්ඤප්ති. ඒක නැතිකම. නැතිකම නිසා මේ දෙක වෙන් කරලා පෙන්නනවා. නමුත් අපේ හිත කොච්චර නිත්‍ය සංඥාවේද තියෙන්නේ කියලා නම් අභාවයේ දකින්න කවදාකවත් අපේ හිත පුරුදු නැහැ. අපි දකින්නේ භාවයේමයි ඇති දෙයමයි කැමටමයි බලන්නේ. නෝ මනල බැලුවොත් අවකාශය වැඩි. මේ මේ මේ මේ මේ විත්‍ය කරා බැලුවත් ඔය මේ විත්‍ය හරහා යනවයි කියලා කියන්නේ මේ අභිඥාවනේ එයාට මේක දිහා බලපුවම පේනවලු මේක මේක මොනක්වත් දෙයක් ඇත්තේ නැහැ. පට වියාපෝ තේජෝ තියෙනවා. නමුත් අවකාශය වැඩි කියලා. ශරීරය ඊට වැඩි සූක්ෂම කරගත්තාම පිටියෙන් හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන් කියලා. මේක අපිට අපි දකින්නේ මොන එක ඝන බහලයි මේක හරහා යන්න බෑ. අවකාශයක් මේකේ නැහැ. මේ මහා පැත්තේ අවකාශ තියෙනවා. අතුලේ අවකාශ තියෙනවා කියලා. නමුත් අපි දන්නේ හොඳටම මේක ඇතුලේ හුලන් තියෙනවා කියලා අඩුවානේ. අන්නේ වගේ හැම අංශු දෙකක් අතරම විශාල අවකාශ කොටසක් ඇතුළත තමයි අංශු දෙක ස්වාධීනත්වයක් තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරන්නේ අවකාශය. අවකාශය නැතුව අනන්‍යතාවය ඔප්පු කරන්න බෑ. අන්නේ ඒකට පසුබිම අපි චිත්‍රයක් අඳිනකොට canvas එක වගේ. වෙන්නේ අවකාශයේ. මේක අභාව ප්‍රත්‍යත්ති නිසා අපේ හිත අම්මල තාත්තලා පුරුදු කරන්නේ නැහැ, ගුරුවරු පුරුදු කරන්නේ මේක නාස්තිකයි. ඌව බල්ල වැඩන්නේ ඇති දේ දිහා බලපන් කියලා තමයි අපිට පුරුදු කරලා තියෙන්නේ. ආස්තිකත්වය දැකලා තියෙන්නේ. නාස්තිකත්වය දකින්නේ නැහැ. ඉතින් සර්වඥාන්සේ මතක් කරනවා මේ රූප ධර්ම වල පට වියාපෝ තේජෝ වල වැඩි හරි අවකාශේ නම් අවකාශය මේකේ තියෙනවා කියලා පිළිගත්තු රෝගේ තියෙන අවමංගල්‍ය මොකද්ද කියලා. අභව ප්‍රඥාත්‍ය තමයි නමුත් අවමංගල්‍යයක් නෑ. ඒක නිකන් නාස්තියක් නෙවෙයි. ඒක පිළි අරගන්න. ඒ වගේ තමයි හිතවිලි දෙකක් ගත්තොත් හිතේ හිතවිලි තියෙන ප්‍රදේශය බොහෝම අඩුයි අපේ. හිතවිලි අතර අවකාශය විශාලයි. කොටින්ම ගත්තොත් අපි දැන් කකුල වේදනාවක් හරි චිත්ත පීඩාවක් හරි අමාරුවක් තියෙනවා කියලා හිතන්නේ. ඌගේ හිතේ පවතින කොච්චර පුංචි වෙලාවක්ද කියලා බලන්න. වැඩි වෙලාවක් හිත තියෙන සතුටේ. කියන්නේ මොකුත් නැතුව. අපි කවදාවත් දකින්නේ දුකක් ආවොත් දකිනවා සැපක් ආවොත් දකිනවා අතරමැද දකින්නේ නැහැ. නමුත් දවසේ වැඩි වේලාවක් අපේ හිතේ තියෙන විස්රාම. ඒක අගේ කරන්න කවුරුවක්වත් නැහැ. ඉතින් අර හම්බෙච්ච දුක ගැන කල්පනා වෙලා පශ්චාත්තාප වෙන්න අර හොඳ ටිකක් සවුතු කරගන්න. වෙච්ච සැපක් අල්ලගෙන ඒකෙන් මේ අර පිරිසුදු හිතත් පෑදීදියට බොරදී එකතු කරන අනාගෙන කක්ක කරගෙන ගා ගන්න එක තමයි කරන්නේ. නමුත් හොඳ ආර්යයන් ආදන පවක් කරත් කරා ඒක ඉවරයි ඊගාට එන්නේ චිත්තක්ෂණය පිරිසුදුයි. ආය අවකාශයක් එන්නේ. ඒ අවකාශය පස්සේ අලුත් චිතක් අලුත් මිනිහෙක්. ඉතින් අර වෙච්ච දෙයට එන්න සේරද කියලා ඒක අතහැර දාලා මේකට ගියා නම් සම්පූර්ණ අලුත් සම්පූර්ණ තරුණ හිතක් අපිට හම්බ වෙනවා. නමුත් අපේ හිත දෙන්නේ නැහැ. අපේ හිත අර කුණු ගොඩක් අරගෙන මේකේ ගාගෙන අයියෝ මේ චිත්තක්ෂණෙත් කුණු මේකෙත් පව්. කී කිය අර ඊයේත් ඔය කමට හඳුන්නකොට මම කිව්වේ ඒකයි අපේ හිත දුකට බුදුම ආදරයක් දක්වන. මම දුක් විඳිනවා කියලා කියන්නේ අඬාර පාන. ඔක්කොටම ඔයාවගේ නෙවෙයි මට හරි දුක තියෙන්නේ මට ප්‍රශ්න ඔයාගේ වගේ නෙවෙයි. ඔයගොල්ලෝ නම් හොඳට ඉන්නවා මම නම් හරිම දුකේ ඉන්නේ කියලා හරි ආසාවක් තියෙනවා මේක කියන්නේ. ඔන්නෝග ඩික්ෂනරි අයින් කරලා දාන්න. සම්පූර්ණ දිනපොතෙන් මේ සද්දකෝෂේ නෑ බෑ දෙක අයින් කරලා දාන්න ජොලියේ ඉන්න පුළුවන්. අපි ඔය කරන කතාවල අන්ධහාර ඔය පැත්තකට කරුවට කියන්න හදන්නේ මට ආවේන එක. අයියෝ මං ඔගේ කාලා කන්න කෙනෙක් මට මෙහෙම වෙලා තියෙන කියලා දුක් ගැනවිල්ල. ඒකපත් ඒ වගේම තමයි. නමුත් ওই දෙක නැති විවේකයට යන නිවන හුඟක් වෙලාවට තියෙනවා. අවකාශ හුඟ වෙලාවට තියෙනවා. අපි අත්දකින්න ඒක නෂ්ටාර්ථයක් හිතාගෙන. නිහිලිස්ටික්, නාස්තික වාදයක් කියලා හිතාගෙන. හිතෙත් හිතවිලි අතරමැද නැති ප්‍රදේශෙ වැඩි. කොච්චර වයද කියනවනම් අරමුණක් නැති වෙලා හිතවිලින් තැන් තැනට නැති තැනට ගිය ගමන් අපි නැගිටලා දුවනවා. මට හිතියා මතක නැහැ. මොනවා වුණාද මතක නැහැ. බය වුණාද දන්නේ නැහැ. නැති වුණාද දන්නේ නැහැ. භාවනා කරනවද දන්නේ නැහැ කියලා. අර කෙලෙස් නැති තැනට එනකොට කූඩල්ලා කොට උඩ තිබ්බා. උංගා යෝගාවචර ස්ථාන අතාරින්නේ එතෙන්ද කියලා. එන්නේ නිවන් දකින්න තමයි. මේ පොඩ්ඩක් ඉඳපන් නිවන දෙන්නම් කිව්වොත් එහෙම කෙනා පොඩ්ඩක් ඉන්න මං ගෙදර ගිහිල්ලා එන්න. ඉක්මනට එපයි කියලා කියනවා. හරි බයක් තියෙනවා නිදහසට. අපි හැම ඔක්කොම විමුක්ති සටනේ ඉන්න විමුක්ති සෙබළු විමුක්තිය හම් වෙච්ච ගමන් පාළු ගතියෙන් බය ගතියෙන් දමල ගහලා දුවන. ඒ නිසා fear of freedom කියලා නේද කියන්නේ. අවකාශයට බයයි. හිතේ හිස්තන්න බයයි. හිතන එනකොටම එක වීඩියෝක් පත්තු කරගන්න. එනතන් එක එක කතා කර කර ඉන්න. එතන chewing gum පෙත්තක් කපනවා. එතන පත්‍රයක් බලනවා. හම් වෙලා තියෙන විවේකේ. ඒ විවේකේ තමයි මේ තේර විනෝදාංශ දාගෙන අනිවාර්ය නිවන හම් වෙනවනේ. කියලා නිවනක් ප්‍රාර්ථනා කරනවා. එතන අවකාශය තේරුම් ගන්නවා කියන එක අනිච්ච සංඥාවට අනත්ත් සංඥාවට සෑහෙන අත වැඩිලා. ඒ මොකද අවකාශය කියන එක තමයි ඉන්නේ අපි. අපි ඉල්ලන්නේ ඒකේ ඉඳගෙන මේ ඇති දෙයක්. ආස්තිකත්වයක් ඉල්ලන්නේ. අර නාස්තිකත්වයට පුරුදු වෙනා කියන එක එච්චරම මේ අවමංගල්‍යයක් නෙවෙයි කියලා සරුවචාන්සේ කියනවා. එච්චරම නරක දෙයක් නෙවෙයි පිළි අරගන්න. අපේ හිත දවස පුරාම තියෙන සෑහෙන විවේකයක. ඒකේ ඉන්න බැරි නිසායි අල්ලපු ගෙදරත් එක්ක කතා කරන්නේ. ඒ විවිධක හරි පහළුයි අපිට. ඒක ටික ටික පුරුදු කරලා බලනකොට manussත්වයේ තුලම නිවනට ඕනේ ඔක්කොම සාධකතික තියෙනවා. අපි තියෙන පඬිතුකම වල මොට්ටලකම නිසා මේකට මොන මොනවද කියන දාගෙන අර පෑදීතියට බොරදිය දාගෙන ඉතින් අල්ලපු ගෙදරට බයිනවා ආන්දරට බයිනවා ඉස්තුවලට බයිනවා ඉහළට යනකොට යනකොට තේිනවා පව්පින් කරන්න එපා මේක අනාගන්න නැතුව ඉන්නේ හම්බෙච්ච මේ ලස්සන වටින අවස්ථාව රූප ධර්ම වශයෙන් තියෙන අවකාශයත් නාම ධර්ම වශයෙන් තියෙන මේ හිස්තන දැකගත්තොත් තිරිසනෙකුට හෝ මනුස්ස දෙවියෙකුට මේක කරන්න බෑ. මනුස්සයෙකුට විතරයි කරන්න පුළුවන් ඉන්නේ. ඒකත් ඒ නිවනට යොමු වෙච්ච පිරිසක් එක්ක විතරයි. දේවල් වලට ආස කරන පිරිසක් එක්ක මේ අවකාශය ගැන කතා කරුවොත් ගහලා එළවන. ඒ කියන්නේ නිදහසට බයයි අපි. පුදුමාකාර නිදහසට බයයි, තනිකමට බයයි, කරුවලට බයයි, සද්දයක් ඇහෙන්නේ නැතිවට බයයි. ඉතී මොකක් හරි ගෝසාවක් දාගන්න. දාලා කියනවා මට මේ චිත්ත විවේකේ නැහැ. මට කාය විවේකේ නැහැ. මට උපද විවේකේ නැහැ නේ කියලා පතර වලට ලියනවා. අර මේ මේ මොකද්ද මේ තියෙන තැන වණ කරගන්න. පුළුවන් තරම් වණ කරන එතන නම් හරි හරි ලස්සනයි අර පැත්ත නම් හරි ෂෝක් එකට යන්න නැත්තම් කියලා අර ඉන්න දේ වටිනාකම දන්නේ. ඒ සරුවත් යන දඟින් මේ ඉන්න තැනම නිවන තියෙන. මේ චිත්තක්ෂණේ එහා හිතපු ගමන් වණ කරගත්තා. අරයාග කියනකොට වණ කරගත්තා. මේ තන කියනකොට අතන කියනකොට වණ කරගත්තා. මෙතනම දැන් මෙතන තියනවා කියලා තේරුම් කරගන්න හිතලා නෙවෙයි මම කියන්නේ. මත් වෙලා නෙවෙයි තේරුම් ගත්ත දවසේ මෙතනම තමයි. ඒ කියන්නේ නිවන හොයනද මේ මෙතන බලන්න. නහයට බලන්න කියනවා දඹදිවත් නෙවෙයි. අර සරුවඥාන්සේ ගාවත් නෙවෙයි ධාතු කරඬුවෙත් නෙවෙයි. මේ නහයටයි තියෙන්නේ. ඉතින් ඒක අරගෙන හැම තැනම ඇවිදිනවා නිවන හොයන්න. අවකාශ ධාතු හරි අභියෝගයක්. මගේ යක්ති ප්‍රමාණය තේරුම් ගත්තා. ඒක හොඳට හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අර මේ මේ ස්වාමීන් වහන්සේ මට ඉන්දිය පෙරේදා දවසේ කියලා දුන්නා බුදු පියාගේ භාණ්ඩාගාරය පහක් වෙන්නේ. ආනන්ද. ඔව් ආන ඒ කියන්නේ වාඩි වෙන්නත් නැහැ පිට ගන්නත් නැහැ මේ දෙක අතරදී තමයි අර ස්වාමීන් වහන්සේ කිව්ව පිටසන් ශික්ෂා ආසනය චිත්තක්ෂණ. තමන් ළඟ තියාගෙන. හතර ඉරියව්වෙන් තොරව රහත් වෙච්චි රහතන් වහන්සේ. අපි හිතනවා බද්ධ පරිණය ගහලා මේ මේ මේ මොකද්ද පద్මාසනයේ ඉන්න ඕනේ නිවන් දකින්න කියලා. ඉන්නකම් හම්බ වෙන්නේ නැහැ කියලා නම් කීයකි. පద్මාසනයේ හම්බ වෙයි. ඔය නිවන් නම් හම්බ වෙන්නේ. දැන් ඕනම ඈ? පරියන්කේ ඉන්නේ නැහැ කියලා බනින්නේ මොකද්ද මේ වෙනුවට ගිහිලා කයිවර කෙලකල ඉන්නින්ද වෙන මොකකටවත් නැහැ ඕක නැහැ කියලා කරන්නේ නැතුව කිසි කෙනෙක් ගිහිලා කුටිය භාවනා කරනවා කියලා හිතන්න මට සැකයි ඒ සැකයට මම දිගටම ඉඳ තියාගෙන ඉන්නවා පේන හරියේ ඉන්නවනම් ඒ ටිකක් විශ්වාසයක් තියෙනවා ඒක නිසා ඔය දෙවට ගහලා තියෙන්නේ ඊට පස්සේ දෙවට දිගේ ගියාට ප්‍රශ්නයක් නැහැ එවන අපි givisගෙන් දි තියෙන්නේ තනියම කරන්න පුළුවන් නම් ඒක අනිත් ලකුණු වලින්වත් පේනවා මේ මනසට තනියම යන්න පුළුවන් කියලා. යන්න බෑ. ඒ බැරි නම් කියලා තියෙන හරි මේ අපි පොදුවිය. ඒ කාලසටහනට යක්. එතකොට හරි. ඒතර පරියන්කයක් තෝරන ධක්මනක් තෝනේ. 아무튼 එකකවත් ඌවගේ උපක්‍රම වල කිසිම දැනක ඉවර නෑ. නිවන තියෙන අවකාශය. නිවන තියෙන්නේ මේ මේ මේ මේ චිත්තක්ෂණයමයි. අපි පන්නලා ගිහිල්ලා අවල් තැන කියලා හිතන්න හැදුවනකොටම ඒක අවිද්‍යාවට වැටෙනවා. ඒක මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒක අමාර්ගයේ බවට පත් වෙනවා. මම දැන් මෙතනමයි. ඉතින් මම දැන් මෙතන බලනකොට අපි ඔක්කොගේ මතින් එකිනෙකාට වෙනස් වෙන කිසිම ලකුණක් නෑ ඔක්කොම සමානයි. චිත්තක්ෂණේ මේ මේ චිත්තක්ෂණේ අතින් අපි ඔක්කොම සමානයි. බුදුහාමුදුර සමානයි. දේවදත්ත සමානයි. අපි ඔක්කොම සමානයි. ඉතින් අපි කියන්නේ නෑ නෑ මං නම් හරිම අවාසනාවන්තයි. මට අරක නෑ මේක නෑ මේ අර නැති ටිකමයි කල්පනා කරන්නේ. තියෙන ටික කල්පනා වෙන්නේ කල්පනා වුණා නම් අපි සක්විති රජපටවුවා. අපි ශාක්‍ය සිංහියෝ අපි ශාක්‍ය පුත්‍ර සාක්‍ය දිහිතා වෙන්න කියන සරුවචනසේ කියන කිසි කැතක් නැතුව ඔක්කොට මේ ටික ඒ ඒ බවට සහතිකය ගන්න. අරගෙන රජෙක් වගේ ජීවත් වෙන්න රහතන් වහන්සේ නමක් වගේ ජීවත් වෙන්න ඉබේම යනවා බෑ බෑ කියලා කෙලස් පැත්තට යන්න පටන් අරගා. ඒක ඉතින් හැබැයි පු탁 දැනගතිය හැටි ආගේ ඒ හිතලා කරන කාටවත් මේ රිදවන්න කරන දෙයක් නෙමෙයි. ඒ ජම්ම ගතිය. ඉතින් ඒක අපි මේ නාඩගමේ හැටියට අපි ඔව් හා කියන්න පුරුදු වෙමු. ඇති හැකි සංඥාවකම නැති බැරි සංඥාව අයින් කරමු කියලා නිකන් බොඩි කතා කරගන්නවා කට්ටි කලින්. ඒකල වේදිකාට කොට වෙලා නෑ බෑ දෙක අයින් කළා දාන්න. අයින් කරලා ඇති හැකි සංඥාවෙන් වැඩ කරනකොට බැරි එකක් නැගිටලා එනවා. මම නෑ කියලා කිව්වේ නෑ හැබැයි ඈ දෙයියෙක් ගැන කිව්වේ නැහැ. ඒක තමයි පොඩ්ඩ භාවනා කරලා බලමු. භාවනා කරලා බලනකොට හිටියොත් මටත් කියලා යන්න ෆොටෝ එකක් හදන් තියාගන්න ඕනේ. හිටියොත් හම්බුනොත් පොඩ්ඩක් ඔයලා බලන්න පවුරු ගාලා පවුරු ගාලා බලන්න ඔය මැනික් මේ අර මේවා මේවා මැනික් වෙන මුතු බෙල්ල මුතු බෙල්ලක මැනික් වෙන විනියා මුතු කුණු වෙච්චාම බෙල්ලා අසුචි ගඳට වැඩිය ගඳයි. අnder ඔගොල්ලෝ ඈ අනාකත් නැහැ. ඉතින් ඔක පවුරු ගානේ ඊගාව චිත්තක්ෂණේ වෙන එකක් හම් වෙයි කියලා. ඊගාව එකේ දැන් මෙහෙම පොඩි කරලා බලනවා අර පොඩි පොඩි කෑලි මොන හරි තිබුණොත් ඒක මේ මුතු මුතු කුත් නැහැ මුළු ඇඟ පුරා හති කොන ගඳ. නාල 7000කට යන්නේ නැහැ ගඳ. කලාතුරකින් මැනි මුතු හම්බෙන බව හැබැයි. නමුත් අපේ ගෙදරට අක්කලා වගේ ගෙනලා සුද්ධ කරා. එකක්වත් හම්බුනේ නැහැ. ඔන්න ඔක වගේ තමයි දෙවියන් ආන්සේ දැන් ඉන්නවා කියලා පවුරු ගන්න. කුණු කොට පවුරු ගන්නේ නැහැ. ඉතින් තාම කියනවා ඊගා බෙල්ලගේ ඉන්න පුළුවන්. ඊගා බෙල්ලගේ ඉන්න පුළුවන් කියලා පහුරු ගන්න පහුරු ගන්න පහුරු ගන්න මේ ළඟදී මම අර දේශනාවක් තියහුවා. වටෙන් ගහන ගැහිල්ලක් අහන්නේ. ඒ වුණාට ඒක ඇත්තක් තියෙනවා. බුද්ධ ශාසනයේ විතරමලු 13 වාසල වන්දනා කරන්නේ. වෙන කිසිම තැනක හිටපු දෙවියන් ආශ්‍රේ මැරිලා 13 විතර විල්ලක් නැහැ. දෙයියගේ නැන්නේ ස්වභාවය ඒ නිසා ධාතු වන්දනාව තියෙන්නේ මෙලෝ රහත් රහත් වෙන ආගමේ විතරයි කිය. ඒ නිසා බුද්ධ ආගම ලෝකව්‍යාප්ත විෂයක් බවටපත් වෙන්න ඒ කියන්නේ පෝටබල් සැන්ක්ටිටි කියලා කියන්නේ ඒ දේශගෙන අතේ දුන්නේ එකයි මේ ගෙන යන්න පුළුවන් ආගමික වස්තු තියෙනවා අපිට. රහතයි කියලා පිරුණම් පාර ධාතු ඉතුරු වෙනවා. ඒතකොට එයාම කියනවා සරතුස් ආගමේ පාසි ආගමේ ආදාහනේ තහනලු. වලලන්න බොනේ. කවදාකවත් මේ ජීවිතේ නිවන් දකින්න බෑ ඒගොල්ලන්ට. ඒ නිසා කවදාකවත් ධාතු ඉතුරු වෙන්න බෑ. අපේ ආගමේ විතරයි ධාතු තියෙන්නේ. ඒ මොකද මෙලොවතේ rahat වෙන්න පුළුවන් කතිය. අනිත් ඕන කෙනෙක්ගේ දෙවියන් වහන්සේගේ එක තැනක මේ සුදු කුරානේ ලියලා තියෙනවා. දෙවියන්ගේ හැඩේ බලන්න බෑ, හිතා ගන්න බෑ. ඒක හිතුවත් අපරාධයක් ඒක. කියන්නේ ඒ තරම්ම අචින්තීය වස්තුවක් කියලා. අචින්තනීයයි අප්‍රතිමානයි ඒ නිසා ඒ දෙවියන්ගේ රූපයක් අඳත් මේකක් අඳත් ඒ මිනිසු කියන එක දෙවියන් කරන ලොකු නිග්‍රහයක් කියලා. එක තැනක ලියවිලා තියෙනවා දෙවියන් වහන්සේ දෝතිම්ම දෙනවයි කියලා. ඉතින් අර මේ දාර්ශනික අහන දෙවියන් දෙන අත් දෙකක් තියෙනවා කියලා පිළිගන්නව නේද කියලා. එතකොට ඒගොල්ලෝ කියන නෑ ඒක මේ උපමා දර්ශකයක් විදිහට පෙන්වන්නේ දෙකක්ද තුනක්ද කියන්න බැරිලු. අර බලවන්ලෙන් පැනලා එළියට. මේක මකන්න බෑ. දෙවියන්වහන්සේ දෝතිම්ම දෙනවයි කියලා. ඒකෝට කියන්නේ දත් දෙකක් තියෙනවද කියලා අහනවා. ඊ තරමටම දෙවියන්වහන්සේ කියන එක මවා ගන්න බැරි එකක් කරලා තියෙනවා. කරලා තියෙන කියන්නේ ඒක උත්තරමයි. ස්වර්ගයට අයිති දෙයක් මෙලොවට අයිති නෑ. අපි වගේ මේ පව් කරන අයට ඒක හිතන්න බෑ. අපි බුදුහාමුදුරුවෝ කකුල් දෙක අල්ල වැන්දැයි. උන්වහන්සේ ජීවත් වෙච්ච පුද්ගලයෙක්. මෙතන ඉඳලා තියෙන්නේ මෙතනයි කාලා තියෙන්නේ බීලා තියෙන්නේ ඉතිහාසගතයි. අර එකක්වත් ඉතිහාසෙ නෑ. ගන්න බෑ. නිසා මෙයා මේ අයින්ස්ටයින් කිව්වේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුළුගෙඩි පහරට සේරම ආගම් කුඩු වෙලා යනවා. එකක්වත් ඔප්පු කරන්න දෙයක් නැහැ. මේක ඉතුරු වෙනවා. මේකේ බුදුහාමර හිටපු තැන තියෙනවා. ඒ ගෝලියෝ තියෙනවා. ගහගත් ඒවා තියෙනවා. බැනගත් ඒවා තියෙනවා. මනුසකම තියෙනවා. ධාතු තියෙනවා. ඉතින් සා දෙවියන් වහන්සේ නැහැ අපිට දෙන්නේ නැහැ. අපිට දෙවියන් සරණ නැහැ. ඒ නිසා මේ අරකට අපිට විහිළු කරන්න හොඳ නැහැ. මොකද ඒකට අදහන මිනිසයාට අගෞරවයක් වෙනවානේ. ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ අපි හදාන්න හදාන්නේ තියෙනවා කියලා බලලා පහුරු ගාලා බලපන් කියලා. බලපන් ආස්වාසේ තියෙනවද ප්‍රසවාසේ තියෙනවද නාම ධර්මේ තියෙනවද රූප ධර්මේ තියෙනවද හේතුයේ තියෙනවද ඵලයේ තියෙනවද කියලා. නිසා මතුවෙන මතුවෙන එකේ බැලුවේ නැත්නම් ඒකට කියනවා ආරම්මනානුසේ වශයෙන් මේ අවුවිච්ච නැති එකේ තිබුණාද දන්නේ නැහැ කියලා සැකේනවා. මට බලා ගන්න බැරි හරිය දෙයන්න හිටියක් දන්නේ නැහැ. ඒ නිසා එකක්වත් ඉඳ නොතව සෑම ආස්වාද ප්‍රසවාසයක්ම බලන්න. සෑම වමක් දකුණක් බලන්න. දවස පුරාම බලන්න. බලනකොට අහු වුණොත් ගතයක හරපද්ධතියක් මොකක් හරි තේරෙන්නේ නැති දෙයක් අන්න කියා කියන මේක දෙයනාසෙන එක බුදු දහම කියනවා තේරෙන්නේ නැති මොකක්වත් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් අත්දැකීම විග්‍රහ කරොත් දැනගන්න බැරි දෙයක් මේකේ නැහැ. ඔක්කොම ධර්මතා පමණයි. එහෙම গুপ্ত දෙයක් නැහැ. නිසා බුද්ධ ආගමේ කිසිම තැනක මැජික් ඕනේ නැහැ. গুপ্ত දෙයක් ඕනේ නැහැ. මේ එහිදි එහිපස්සිකයි සාන්දෘෂ්ටිකයි. අපිට වෙලා තියෙන්නේ මේ අපිට පේන මේ අත්දැකීම් තුන බැලීමෙන් නිවන් ලැබෙයිද කියලා සැකයක් තියෙනවා. අපිට ඒක නිසා අපි හිතන මේ අහුවෙච්ච නැති ධර්ම කොටාසයක් ඇති ඒකේ නිවන ඇති. මේ හුස්මේ ඕක බල්ලා කවුද නිවන් දකින්න කියලා අමතක කරනවා. හුස්ම හරි අල්ලලා සම්පූර්ණ කුට්ටිය මැන සුද්ධ කරලා බැලුවොත් හේතු බල සහ නාම රූප පමණමයි. මොකක්වත් මවන්න දෙයක් හිතුනේ. මොකම මැජික් එකක්වත් නැහැ. මොනම මේ গুপ্ত ධර්මයක්. ඒකමයි මේකේ තියෙන මේ ඒ කියන්නේ ප්‍රැග්මැටිසම් මේක නෙවෙයි මේක තියෙන සාන්දෘෂ්ටික වාදය ඒකයි. ඉතින් ඔය භාවනාදී විපස්සනාදී අර ඕක කවදාකවත් අපි කරන්නේ නැහැ සීලේදී ඕක වෙන්නේ නැහැ මල් පූජා කරනකොට ඕක වෙන්නේ නැහැ. එතකොට අපි සද්ධාවට හේතුවක් තියෙනවා. ආයෙන්න සද්ධාව තුළ වෙන්නේ දෙවියන් නැසෙ ජීවත් වෙන්නේ. මේකේ සද්ධා මොකක්වත් නැහැ. ආනපන දැක්කේ නැත්තම් ඒක ගණන් ගන්න. හොඳට බලපන්. මේක ඇතුළටම බහින්න ගියාම අපි ළඟ අඩුපාඩුවක්, උපකරණ වල අඩුපාඩුවක් දැනුවල මොකක්වත් නැහැ. නිසා මේකෙදි පුදුම මේ මේ භාවනා කරන කෙනාට විපස්සනා කරන කෙනාට තමන්ගේ ජීවිතයේ මේ චිත්තක්ෂණේ වැඩ ගන්න එක පිළිබඳව පිං පැත්තෙන් කියනනම් උස්සස්ම සතුටක් ඇති කර ගන්න පුළුවන් මේ ගන්න පුළුවන් උපරිම වැඩ තමයි මේ ගන්න එක. නිසා ඒකට යෙදෙන කාලේ පංචිල් පද පහ පංචම මිනිහටත් බුද්ධ ආගමෙන් කියන සක්කදේවේන්ද්‍රයා මිනිඔටුන නම නම වඳිනවලු. භාවනා කරන කෙනෙක් ගැන කිව්වොත් අය අහන්න මොකක්ද දෙයක් නැත්තේ. දැන් අපි එන භාගයක් විතර කාලය අරන් තිනවා විනාඩි 20ක් කාලය අරන් තිනවා ධර්ම සාකච්ඡාවෙන් පස්සේ ධර්ම දේශනාවෙන් පස්සේ කරන සාකච්ඡාවට ඉතින් මෙන්න ප්‍රශ්න නැති නිසා අපි පේන පේන කාටත් පින්පෙමිණීමේ ඥාතියින්ද පින්පෙමිණීමේ අපේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා ittavataacagammīhi hambataṃ puñña sampadaṃ sabbhe dīvānumodantu sabba sampatti siddhiyā ittavataacagammīhi hambataṃ puñña sampadaṃ sabbhe bhūtā sabba sampatti siddhiyā ittavataacagammīhi hambataṃ puñña sampadaṃ sabbhe sattā sabba sampatti siddhiyā ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හොමතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හොමතු සුඛිතා හොන්තු ඥාති විමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු